සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වෙලින්ටන් නගරේ මුල් කරගත්ත නිවාසික භාවනා වැඩමුළුවක පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන් අපි කවුරුත් එක ස්ථාවරයක පීටන් රෝඩ් නිසා පොඩි මතක් කිරීමක් මම කරනවා විනාඩි සුවල්පයක් අරගෙන වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා අපි මේ කරන වැඩේ සරුවච්චන් වහන්සේ සඳහන් කරන සාකච්ඡානුගහිතය කියලා. ඒකට අපි මේ කාලේ පාවිච්චි කරන ධර්ම සාකච්ඡා කියලා. ඉතින් ඊට අමතරව තවත් අංග දෙකක් අපි මේ වෙලාවේ සම්පාදනය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒක ධර්ම සාකච්ඡාවක් වගේම ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ඕනම කෙනෙකුට තමන්ට අහන ඕන ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙන නිසා අපිට මේ සාකච්ඡා අනුගායිත නැත්නම් ධර්ම සාකච්ඡාව කියනට අමතරව ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සිංහලෙ මේක පාවිච්චි කරන කමඨාන් සුද්ධ කරනවා කියලා. ඉතින් මේ කමඨාන් සුද්ධ කියලා දැන් පොදු කමඨාන් සුද්ධ කිරීමක් බාටපත් වෙනවා. අපි සමූහයක් වශයෙන් ඉතින් ඒකටත් අපිට ඉතිහාසයක් තියෙනවා. ඉස්සර අපි කරේ එක එකනෙක් එක එකනෙක් යන විනාඩි 5ක් 10ක් විතර දීලා ඒ කෙනාගේ තීරුම් ගත්ත ප්‍රමාණය කොච්චරද භාවනා කරලා තියෙන්නේ කොහොමද කරනකොට වැටහිච්ච දේ කොහොමද කියලා තොරතුරු ටිකක් ලබා ගන්න එක. ඉතින් ඒක කරනවා නම් එක කෙනෙකුට කරන්න පුළුවන් 30ක් විතර ගාණක් විතරයි. නමුත් අපිට බේන පටන් ගත්ත ඉස්සරහට එනකොට ප්‍රමාණය 40 50 60 70 ගිහිල්ලා උදාහරණයක් වශයෙන් දැන් මීතිකල 100ට නැගලා තියෙනවා. ඉතින් ඒකට 100ක් ඉන්න වෙලාවේ එක්කෙනෙකු නම් එක්කෙනෙක් නම් කමටහන් සුද්ධ කරන්නේ ඇයි ගන්න මෙච්චරයි කියලා කියලා ඉවර කරන්න බෑ. ඇත්තටම බුරුමේ පණ්ඩිත සංශ ගාව 200ක් කියනවා. ඒ 200ට තාමත් කරන්නේ පුදුලි කමටහන් සුද්ධ කිරීල. හැබැයි සුද්ධ කරනවා 10 දෙනෙක් විතර නම් කරලා ඉන්නවා. ඒ නිසා පන්දිසාංශ කාටවත් හම්බෙන්න හම්බෙන්නේ නැහැ. පන්දිසාංශ කාදාකත් එළියට එන්නේ ඒ දැන් අපි ගුරු මේකන ගන්න කාලේ ස්වාමීන් වහන්සේ තමයි අපිට කමටහන් සුද්ධ කරේ. අපිට ඒක ලොකු වටිනා දෙයක් වුණා. දැන් ඉන්නේ සංශයපත් කරන අය අනිවාර්යයෙන්ම කමටහන් සුද්ධ කරන්න යන්න ඕන විනාඩි 5ක් තියෙනවා. වෙලාවල් දීලා තියෙනවා. ඊට පස්සේ මම දකිනවා මේ පොදු කමටහන් සුද්ධ කිරීම බොහොම ගා ප්‍රයෝජනවත් කියලා. මොකද ඒක යෝගාවචර ප්‍රශ්න ඇහුවට ඒක ඇත්තටම බලනකොට හැම යෝගාවචරකම ප්‍රශ්නයක්. ඒක තමයි අන්තිමට අපි අපේ සාමූහික දැනුම ඒක පවුලක වගේ වෙනකොට තේනවා අපි ඔක්කොටම තියෙන එකම ප්‍රශ්න කියලා. අහන්නේ එක එක විදියට නමුත් උත්තරේ බලනකොට ඒකයි තියෙන නිසා පොදු කමටහන් සුදු කිරීම කියලා මේක අපි සඳහන් කරනවා. නමුත් අපි නිසන්වනේ පැත්තට ආපහු හිත ගියොත් 60 වෙනි භාවනා වැඩමුළුවෙන් පස්සේ ඒක බලහත්කාරකමින් කරන්න සිද්ධ වුණා පොදු කමඨාන් සුද්ධ කිරීමට. මොකද හිටපු නිසරණනේ ඉන්න යෝගාවචර උඟාක් අකමැති වුණා. අර පෞද්ගලික හම්බෙන අවස්ථා නැති වෙනවා. නමුත් ඉස්සරහ පේ නිසා මට සිද්ධ වුණා පොදු කමඨාන් සුද්ධ කිරීමට යන්න. ඉතින් 100ට යනකොට කීප දෙනෙක් පටන් ගත්ත අහන ප්‍රශ්න සහ උත්තර ලියන්න. ඒතකොට දැක්කා එකම ප්‍රශ්නේ කී දෙනෙක් අහනවද කියලා. ඊට පස්සේ නිතර අහන ප්‍රශ්න කියලා ප්‍රශ්න 100ක් තෝරගෙන පොතක් ගැහුවා. ඊට පස්සේ තේන හොඟාක් වෙලාවට මේ අනවශ්‍ය ප්‍රශ්න වශයෙන් අයින් කරන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඊට පස්සේ මම ඇහුවා ස්වාමීන් වහන්සේට බැරිද මේ අනවශ්‍ය ප්‍රශ්න කියන එක නැසිය යුතු ප්‍රශ්න කියන එකට වර්ණ ගන්න කියලා. මම කිව්වා Tamanට භාවනා ජීවිතයට අදාළ දීපු කමඨහන සම්බන්ධ දෙයක් නම් අපි අදාළ විදිහට ගන්න. ඒව නැතුව මේ මූලධර්ම දැනුව ලබා ගැනීම සඳහා වෙන්නේ එහෙම නැත්නම් මෙතෙන්ට අදාළ නැති වෙන කෙනෙකුගේ උපදෙස් පිළිබඳව අර ගුරුවරයා මෙහෙමයි මේ ක්‍රමේ මෙහෙමයි කියන ප්‍රශ්න. එහෙම නැත්නම් තමන් තව කෙනෙක් වෙනුවෙන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. එහෙනකොටම ප්‍රශ්න එනකොටම තේරෙනවා ඒකක්වත් මේ මේ වගේ සමුක සාකච්ඡකදී විසඳන්න තරම් ගැලපෙන්නේ නැහැ. ඒක ප්‍රශ්න තමයි. නමුත් අපිට තියෙන විදිහට වටින ආරක්ෂණ සම්පත්තියක් අන්නේ ප්‍රශ්න අයින් කරුවා. ඊට පස්සේ අපි මෙල්බන් නගරයත් එකතු කරගෙන ඒ ප්‍රශ්න තෝරන වගකීම වැඩමුළු සංවිධානයට බාර දුන්නා. ඊට පස්සේ ප්‍රශ්නයක් ආවා. වැඩමුළු සංවිධානයට එහෙම අයිතිවාසිකමක් තියනවාද කියලා. ඊට පස්සේ අපි ඒක බැලුවේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් දෙන්න ඕනේ. වැඩමුළු සංවිධානය විසින් හොඳයි කියලා හිතන ප්‍රශ්න ටික තෝරනවා. ඒ නිසා යම් විදියකට හොඳයි කියලා හිතෙන්නේ නැති ප්‍රශ්නයක් වැඩමුළු සංවිධානයේ තේරුවොත් වැඩමුළු සංවිධානයේ ඔලුව ගලවලා අතර දෙනවා. ඇයි මේව ගත්තේ කියලා. ඊට පස්සේ අයින් වුණොත් කියලා හිතන ප්‍රශ්නයක් ඒකට වැඩමුළු සංවිධානයේ සිද්ධ වෙනවා. එයාට කතා කරලා කියන්නේ මෙන්න මේ හේතුව නිසා මේ ප්‍රශ්න ගත්තේ නෑ. මේකට මෙන්න මේකයි වෙන්න ඕනේ. ඒක මෙන්න මේ විදිහට කරන්න කියලා. ඒ නිසා ප්‍රශ්න ඇහිම කිසිසේත්ම මන් දොත්සහයි කරන්නේ නෑ. හැම කෙනෙකුම ප්‍රශ්න අහන්න සකස් කරනවා. සකස් කළ නමුත් අපි දෙවටක් ගහලා ඒක දිගේ හරක් රලක් ගෙනියනවා වගේ එහෙම නැත්නම් දක්කනවා වගේ අපි කියන මේ දෙපැත්තේ දේවල් අපි ගන්නෑ කියලා. ඒ නිසා ඒක දැන් බොහෝම සාර්ථකව කෙරෙනවා. විශේෂයෙන්ම මීටික කරන දවස් 7 10 භාවනාවේදී තුන්වෙනි දවසේ හතරේ දවසෙන් පස්සේ දැනගන්න පුළුවන්. පිරිස ඔක්කොම එක නඩේට جوړු වෙලා ඒ ප්‍රශ්න නිසා මට්ටමකට එන හැටි. ඔය ළඟදී කරපු ඒ ඩැන්ඩින් කැම්ප් එකෙත් පේන්න තිබුණා. ඒකෝට තුන්වෙනි දවසේ වෙනකොට එදා ආපු ආධුනිකයත් අර මට්ටම තේරුම් අරගෙන යා උත්සාහ කරනවා භාවනාවේදී වෙච්ච දේ පමණක් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් උපදේශ අලුත් කරගන්න. ඉතින් ඒක නිසා මේ වගේ මම ටිකක් කතා කරන එකේ අදහස ඒකයි. ඉතින් ඒ නිසා සමහර අයට යම් යම් අපහසුකම් මතුවෙන්න ඉඩ තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් සාර්ථක වෙච්ච ක්‍රමයක් නිසා ඒ ක්‍රමේම දිගට කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට අජන්තට දයාට එහෙම නැත්නම් ඕනම කෙනෙකුට අවශ්‍ය නම් මොනවද තෝරගත යුතු ප්‍රශ්න ඇයි ඒව කියන්නේ කියන එකට විශාල කොලමිටියක් නැත්නම් විශාල තොරතුරුගයක් හම්බෙලා තියෙනවා. ඒව එකක් කියවනවා කියන එක ලීසි වැඩක් නෙමෙයි. නමුත් ඒ සංවිධායකවරයාගේ වරියංගේ නායිකාව කියනවා එන්නේ ඉස්සලා හැම කෙනාට මේ කොලමිටි කියවන දෙන්නේ කියලා. කවුරක්වත් කැමති නැහැ. ඊට තියෙන උපකරණ කඩෙන් ගෙනාවට පස්සේ ආයේ උපකරණට වැඩිය ලොකු පොතක් තියෙනවා උපකරණෙත් එක්ක. මේ පොත කියවලා ඕනේ උපකරණය පටන් ගන්න. අපි කවදාකවත් කියවන්නේ. <coughs> උපකරණය ගෙනාවු ගමන් ප්ලග් කරනවා චුස් ගන්නවා ඉවරයි. ඒ විකුණන එක ප්‍රශ්න නැහැ. මොකද එයා කියලා තියෙනවා මෙච්චරක් තොරතුරු එක භාෂා 18කට විතර දාලා තියෙනවා. එක්කෙනෙක්වත් කියවන්නේ. ඉතින් අපි මෙතෙන් ආවේ එහෙම ආයේ නෙවෙයි. අපි මෙතෙන් ආවේ මේ සර්වචනාංශක දේශනා කරලා තිනවා. මේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ ක්‍රියාත්මක කරන්න ගියාම කන රාත්තල් ගන්න දැනගෙන කන්න ඕනේ. ඉතින් බැරි නම් මේ වගේ ගමනක් යන්න අමාරුයි. ඒකට මේ බුදුහාමරගේ දෝෂයක්වත් ධර්මයේ දෝෂයක්වත් අපේ දෝෂයක්වත් නෙවෙයි. එල්ලේ නැතිකම. ඉතින් ඒ එල්ලේ ඇති ගැනීම සඳහායි අපි මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. ඉතින් ඒ නිසා හැන්ද වෙනකොට අපි ධර්ම දේශනාවකුත් කරනවා. යම් කෙනෙකුට මේ ධර්ම දේශනාවේ තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් ඒත් මම හිතනවා බාර ගන්න එක හොඳයි. ඒක අපි තෝරගන්න ප්‍රශ්න වලට දා ගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපේ වැඩසටහන දිනපතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් කෙනෙකුට අවස්ථා දෙකකින් සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකකින් එකක් තමයි ලිඛිතව ප්‍රශ්න ලියලා එතකොට තමන්ගේ නම ලියන්න ඕන කමක් නැහැ ප්‍රශ්න පිරිසුදු ලියන්න ඕන ඊට එහෙම නැත්නම් අපි පැයකමාරක් කාලේ වෙන් කරලා තියෙනවා ඉතුරු වුණොත් අපේ ප්‍රශ්න වල නිමා වෙලා කාලේ කෙනෙකුට අත ඉස්සුවාට පස්සේ ඒ අපි මයික් එක දෙනතර සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් අවස්ථාවක් ලැබෙනවා ඊට අමතරව මගේ තියෙනවා නරක වැඩක්. ප්‍රශ්න ඇහුවට පස්සේ මට තේරෙන්නේ නැත්නම් ඒ වෙලාවෙම අපි මේ ප්‍රශ්න ලිපේකනාගෙන් හරස් ප්‍රශ්න අහනවා. එතකොටත් මයික් එක දෙන්න වෙනවා. එතකොට ඇත්තටම ප්‍රශ්න ඇහිමක් නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. කියපු කාරණාව පැහැදිලි නැත්නම් එතන ඉන්නවනම් එයා එක කැමති නම් ඒකට ඒ වෙලාවේ පැහැදිලි කිරීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මම දැක්කා දැන් දිනවලදී ඒ වෙලාවේදී ඉදිරිපත් වෙන පහුවෙන්ද ප්‍රශ්න ලියනකොට ආයෙලියලා දාන මං ඊයේ ප්‍රශ්නක් අහුවා මං ඒ වෙලාව ඉදිරිපත් උනේ නැහැ. ඉදිරිපත් කැමැතිත් නැහැ. මෙන්න සෝයන්ච අහපු ප්‍රශ්නට උත්තරේ කියලා. එතකොටත් ඉදිරියට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ ටික මම අද මතක් කරේ අපි කවුරුත් වගේ මෙහෙම දැනගත්තොත් ඉදිරියට යන්න පුළුවන් නිසා. ඒ වගේම තිබුණා තවත් කාරණාවක් මේ මීතිරි කළ මේ ධර්ම සාකච්ඡා මුළු මුළු වල පවත්වන එක එක්කන දෙන්න එකතු වෙනවා. ඒ කිසිම කෙනෙකුට එහෙම බලයක් නැහැ. කිසියම් කෙනෙකුට තව කෙනෙකුගේ ප්‍රශ්නයක් බාර ගන්න උත්තර දෙන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. තියෙනවා නම් මේකට දාන්න. එතකොට අපි ඔක්කොටම පොදු වේදා ගන්න පුළුවන්. එතකොට කාට හරි සැකයක් තියෙනවා අපි හිතුව මේ සමාදාන රකින්න සීලය හෝ දීපු මූලික උපදේශ කමටහන් මේ උපදේශ පන්ති ගැන හෝ එහෙම නැත්නම් මේ ආයතනයේ පවත්වනකොට අපි නීති පද්ධතියක් ගේනවනේ. ඒ නීති පද්ධතිය පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් සංවිධානයෙන් අර නැත්නම් සංවිධානය විශේෂ පත් කරන කෙනකින් අර කායිමත් අහන්න යන්න එපා. එතකොට වෙන්නේ මුළු මුළු වල කතා කරනවා. අහන්න නැතුව ඉන්නත් එපා. එතකොට වැඩ මුලේ වැඩක් ගන්න බෑ. මේ අර එන දවසේ ආරංචියක් නිකන් කතා වේදිනකමට ගියා. ඒ රෝණ මහත්ලාගේ දෙට ස්වාමීන් වහන්සේලා හතර නමක් ඇවිල්ලා තිනවා මේ ආගන්තුක. ඉතින් බොහොම සන්තෝෂයෙන් මචං ගේ දීලා. ඒගොල්ලෝ වෙන තැනකට රෝණ මහත්තයා පිටත් කළා හිටියා. එක හාමුදුර කෙනෙක් කුණු වතුර ඇල් වතුර කලවම් කරන හැටි දන්නේ නැහැ. එයා රෑ 10ට උතර ඇවිල්ලා ඇල් වතුර එන්න ආලා මුළු රෑ ස්පිරිතාලෙ ගෙන යනවා. එයා දන්නේ නැහැ ටැප් එකේ මේ මේ ඇල් වතුර මේ උණු වතුර කියලා. කියලා දීලත් නැහැ. ඉතින් මේ කවුරුත් අපි කියලා දෙන්න යන්නේ නැහැ නේද? ඉතින් අර තුන් දෙනෙක් කියපුණා. ඒගොල්ලෝ දන්නවා මෙන්න මෙහෙම කරලා මමත් උඟක් වෙලාට ඇවිදිනකොට මම උඟක් වෙලාට අපහසුටපත් වෙනවා. මොනවද දන්නේ ටැප් එක කොයි අතර කරකවන්න ඕනේද දන්නේ නැහැ. දැන් ඊයේත් අපි ගියා විදේශ වැසිකිළියකට ගිහිල්ලා ඉවරලා ඒත් හිරුවා. ඒ ජපානයේ ගිහිල්ලා අපේ සභාපතිතුමා කියන බොත්තම තද කරලා පස්සේ shower එකෙන් වැහෙන්න පටන් ගත්තා. මේ වැසිකිළිය හොෂ් කරන්න බොත්තම තද කරන්න. Taman නෑ වෙන්න පටන් අරගත්තා. ඉතින් එකක්වත් සිංහලෙන් නැතිලු. එකක්වත් ඉංග්‍රීසිමුත් නැහැ. තියෙන ජපන් අකුරු ටිකක් විතරයි. ඉතින් ඒකෝට අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන් මේක සුද්ධ කරගන්න නැත්නම් අපි වැඩමුළුව පුරාවට ඉන්නේ බීතිකාවක. වතුර තියෙනවා ගන්න විදියක් නැහැ. ඒ දේ කරන්නත් එපා. මොකද මේ ස්කවුටින් කියලා කියන්නේ ඒ වගේ සංඥා වගේක් තියෙනවා. අවශ්‍යතාවයකුත් තියෙනවා. මේ කචකච ගන්න නැතුව මේ වැඩේ කරගන්න බාලදක්ෂයෝ කියලා මේකට කියන්නේ. බාලදක්ෂිකාව කියලා. එහෙම දැක්වෙච්චාම අහන්න සංවිධානය. නැත්තම් සංවිධානයේ වගකීමක් තියෙනවා. ඒ වගේ අපිට නూరుණු පුරුද්දක් තියෙනවා මතක් කරලා දෙන්න. මෙන්න මේකයි අනුතර විතරක් නෙවෙයි. මේ පහසුකමක් මේකේ තියෙන. මේ පහසුකම බය නැතුව පාවිච්චි කරන්න. දන්නේ නැති වුණොත් අහන්නෙත් නැත්තම් වැඩමුළු සංවිධානය කියලා දෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් අහන්නත් බැරි නම් එයා හැමදාම බයෙන් ඒ කියන්නේ පහසුකම් තියදී පාවිච්චි කරන්න තු වෙනවා. ඉතින් ඒ නිසා මේ මේ වගේ මම හරි ආසයි මේ පරිසරයට. මොකද හැම කෙනාම අවදීන් ගත කරන්න ඕන. අවාසනාවට වගේ මේකේ විසගොර සර්පයෝ නන්නේ දෙතුන් දෙනෙක් ගෙනත් දැම්මනම් හුත්තටම හොඳයි. කූඩැල්ලෝ ටිකක්, සෑන්ඩ් ෆ්ලයිස් ටිකක්. ඒ අවශ්‍යයි. අපි කැලීර ගියාට පස්සේ ගත කරන ජීවිතයේ පරිසරයට නිතර අවදින් ඉන්න ඕනේ. අනිත් එකන තව කෙනෙක් අපහසුතාවපත් වෙනවා. අනිත් එකන නිතරම දැනගන්න ඕනේ. මේ බලාගෙන අරසා කරගෙන ඉන්න. ඉතින් ඉතින්දි කතා කරන්න වෙනවා. නමුත් ඒ වගේ එහෙම නැතුව කතා කරලා නැතුව බේර ගන්න පුළුවන් ඒවා කතා කරලා මේවා කරන්න යන්න එපා. එතකොට අපි අර මෙච්චර කලාතුරකින් ඇති කර ගන්න අවස්ථාව වටින අවස්ථාව. එතකොට අපි පැහැර හැදියා වෙනවා. අනිත් එක තව කාර්යයක් දැක්කම කියන්නත් බෑ වැඩි හිටියෙක් නේ. පොඩි ළමෙක් වගේ කිවිතෙන් තල්ල මෙහෙම කරන්න එපයි කියන්න බෑ. අපි හැම කෙනෙකුටම අන්‍යෝන්‍ය ගෞරවය පවතින ආදාර ප්‍රශ්න අපි අහමු නැති කට්ටිය නැතිව වැඩමුළු සංවිධානයේ හරහා හෝ ලිඛිතව තැබීමේ අපි අවසර දෙමු අවස්ථාව දෙමු ඉතින් මම මේ ඇති කියලා හිතන කතා කරා වැඩමුළුව ධර්ම සාකච්ඡා ආරම්භ කරන්න ඉතලා මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වැඩමුළුව සතිವಾರයේ ආරම්භ කිරීමේ ලකුණක් වශයෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. භාවනාව ගැන තමන්ගේ ගෙම ආපු එක්ස්පීරියන්ස් එකම නෙමෙයි ලියලා තියෙන්නේ මම මේව ඉදිරිපත් කරන්නම් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ආනාපාන සති භාවනාව කරන්නෙහි. ආස්වාස සහ ප්‍රාශ්වාසයේ හීන වී යන විට ඔහි බලාගෙන සිටිය යුතුයයි කමඨහන් ලැබී ඇත. මෙසේ බලාගෙන සිටීමේදී භාවනා වැඩිතයි හෝ හරි මාර්ගයේ සිටියේ යයි පෙන්වීමට සංඥා දැකගත හැකිද? මෙය මාගේ භාවනා අත්දැකීමකි. මේක ඉතින් ඇත්තටම ඉස්ලාම දවසේ අපි බලාපොරොත්තු වෙච්ච දාසේ ප්‍රශ්නයක් නෙවෙයි. කියන්නේ කලින් භාවනා කරපු ලකුණු පේන්න තියෙනවා ලියලා තියෙන එක දිහා බලනකොට. ඉතින් ඒක නිසා අපි අරමුණක් ගත්තා. මේකේ සඳහන් කරලා තියෙන අරමුණ ආනාපාන සතිය කියලා. ඒ ආනාපාන සතිය බලනකොට අරමුණ ගෙවෙන්න පටන් අරගත්තා නම් ඒක විශේෂයි යෝගාවචරේකට හොඳ නරක ඕන විදිහකට ප්‍රචාර කරන්න පුළුවන්. අපි ආනපානේ අල්ලගන්න තියෙන ඉතාලම අමාරු වෙන්නේ අපිට මේක අහුවෙන්නේ හුඟ දෙනෙක් භාවනා කරන්නේ මට ආනපානේ අහුවෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ යම් වෙලාවකට අපිට ආනපානේ ඉදිරියපත් වුණා නම් අපිට හිතෙනවා දැන් හරි මේ ආනපානේ පෙනීම තමයි භාවනාවට වැටෙන ක්‍රමේ පාරට වැටෙනවා කියලා දැනගන්න තියෙන්නේ. අන්න එහෙම භාවනාවට සාදරව හිටපු ආනපානට සාදර වෙච්ච කෙනෙකුට දැන් ආනපානේ නොපෙනී යන්න ගියොත් ඒක න හුඟක් වෙලාවට ආයාසයෙන් හුස්ම ගන්න යනවා. අර ආනපනේ නැවත මතු කරගන්න. එහෙම නැත්නම් ශක කරලා ලියන්නෙත් නෑ කතා කරන්නෙත් නෑ මට ආනපනේ ගැළපෙන එකක් නෙවෙයි. මගේ මට වෙන කමටහනක් දෙන්න බැරිද වෙන ගුරුවරයෙක් හොයන්න බැරිද වෙන භාවනා මධ්‍යස්ථානයක් හොයන්න බැරිද කියලා අතක සාදා නැගිට යනවා. එහෙම නැත්නම් අරමුණ නැතිවීම නිසා නිින්දට යනවා. ඉතින් මේ වගේ මේ මේ පාරේ බොරු වලවල් තුනක් තියෙනවා. එක්කෝ මේකට ප්‍රතික්‍රියා කිරීම වශයෙන් ආයාසයෙන් හොස්ප ගන්න යනවා. එතකොට ඉහි එකක්ම එනවා. එහෙම නැත්නම් මේ ආනපන තිබිලා ගෙබුණා කියන එක වෙනුවට මට ආනපන අහුවෙන්නේ නැහැ. දැන් කොච්චර උත්සාහ කරත් අහුවෙන්නේ නැහැ කියලා මගේ මට උරුම නායකාර අරමුණ මේක නෙමෙයි කියලා අතහැරලා දානවා. එහෙම නැත්නම් මොකද්ද ක්‍රියාත්මක කරන්න දන්නේ නැති නිසා නිින්දට වැටෙන. දැන් මේ ඔක්කොට වෙනස් එකක් මෙතන තියෙන්නේ. එයා දන්නවා ආනාපාන ගෙවෙද්දි තුනි වෙද්දි ඒක දිස්ස බලාන සිටීමයි කළ යුත්තේ කියන උපදේශය ලැබිලා තියෙනවා. දැන් ඊට පස්සේ එන සැකයක් කියනවා. දැන් මම දන්නේ කොහොමද? මම ඉන්නේ පාරේද? නැත්තම් අතුරු පාරකට වැට්ටද කියලා. ඉතින් මේක අපි දැනගෙන ඉන්නකොට හොඳ ලස්සන සංවාදයක් ගියා. අන්තිම දවසේ ඉස්සලා දවසේ වගේ ඒ උපාසකම්ම කෙනෙක් කිව්වා. මේමයි ස්වාමීන් වහන්සේ ආනපන කිවිල කියලා හොඳට මගේ ඉවර වුණා. ඒ වුණාට පස්සේ විනාඩියකින් දෙකකින් මම ආයෙත් ආනපන එක්ක එනකම් බලාගෙන ඉන්නවා. එහෙම නැත්තම් බයක් ඇති වෙනව මට. අනතුරු තත්වයක් මොකද වුනේ කියලා දන්නේ නැත්නම් මේ ප්‍රශ්නේම තමයි ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මම අහුව සභාවේ ඉන්න කට්ටියගෙන් ඕගොල්ලන්ට මේ ප්‍රශ්නේ කවුරු හරි අහුවොත් ඕගොල්ලෝ කොහොමද කියන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඒක නැයි ඒක නා මත ඉදිරිපත් කරලා සමහර මත බොහොම සාධනීයයි. ඉස්සරහට අනෙව්වා. සමහර වෙලාවට ප්‍රශ්නට හරියට අදාළ නැහැ. එතකොට අර ප්‍රශ්නේ අහපු එක්කනාගේ මූණෙන් කියද හැකි යාගේ යාට උත්තර ලැබිලා නැහැ. ඉතින් ඔක්කොම ඉවරනට පස්සේ මම මම ඇහුවනම් මං කියන්නේ මෙච්චරයි. භාවනාවේ දියුණුව කියන්නේ අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවෙන එකයි. ඒ නිසා ගෙවිලා දන්නවා, ගෙවෙන බව දන්නවනම් ගෙවලා භාවනාව නැත්නම් ආනාපානෙ ගෙවම් කරලා කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියන එක තමයි ඉදිරි ගමනේ සංඥාව. ඇවිල්ලා එක පාට ආපවසරයක් ආනාපානෙ මතුවෙන හෝ මොනක්වත් වෙන්නේ නැතුව දැන් හොඳටම දන්නවා. ගොරෝසුර තිබුණා ආනාපානේ මධ්‍යස්ථ මට්ටමට ආවා. එතකොට මට සැකයක් ආවේ නැහැ. මම මධ්‍යස්ථ තිබුණක සියුම් වුණා. දැන් ඒ සියුම් කරලා කරලා කරලා අතිසියුම් නැත්නම් අතිසූක්ෂම නැත්නම් නොදැනෙන මට්ටමට ගිහිල්ලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? ඒක තමයි භවනා ජීවනය කියන්නේ. ඊට පස්සේ මම ප්‍රශ්න අනෙක් කෙනෙක් ඇහුවා වැඩි වේලාවක් අරමුණකින් තොරව හිත පවත්තන එකයි මම දැන් කල යුත්තේ කියනවා නම් භවනා පටන් ගන්නකොට මොකද්ද මේ සඳහා තමන් කළ යුත්තේ මොකද්ද වගකීම මොකද්ද තමන්ගේ අනුග්‍රහය කියලා. යාටත් පැහැදිලි ඍජු උත්තරයක් තිබුණේ නැහැ. මම කව මේක ඉතාම සියුම් ප්‍රශ්නයක්. ඉතාම දක්ෂ ගුරුවරයෙක් විතරයි මේක අතගාන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා තිබුණේ පටන් ගන්නකොටම සාදර වෙන්නේ කියලා අරමුණ තියෙන උතෙන්ට යණ්ඩයි. අරමුණ ගෙවුනට පස්සේ මට වැඩි වේලාවක් ඒකේ ඉඳ ලැබේවා කියලා ගියොත් අරමුණ නැති වුණාට සැක කරන්නෙත් නෑ ආනාපාන වහන්නෙත් නෑ නින්දට වැටෙන්නෙත් නෑ මේක උපයාගත්ත වටිනා අවස්ථාවක් කෙලස් නැති අවස්ථාවක් මට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියන එක ඒ යෝගාවචරයා ඒ වැඩේට ඉස්සෙල්ලා මේකට ලෑස්තිලා යන එක තමයි මේකට දෙන්න තියෙන ශාස්ත්‍රීය උත්තරේ. ඒක හොඳ වෙලාවට මේ ව්‍යාප මේ බාලදක්ෂ ව්‍යාපාරයේ පළවෙනිම ආප්ත උපදේශය. be prepared. ලෑස්තිලා ඉන්න කොයි දෙයක් වෙන්න ඉඩ තියෙන. ඒකට මොනම දෙයක් අතනසුරක් නෙවෙයි. අද්දේක වහන හොඳට කාලා බුදියන හිටු මනුස්සයලා තමයි කොයි දෙයක් අනසුරක් වෙන්නේ. මේක තමයි බුදුරජාණන්සේ එකම පණිවිඩේ අවදීන් ගත කරන්නේ. නැත්නම් මේ සතිය කියනවා. මේකට අප්‍රමාදය කියනවා. ඒ අප්‍රමාදය යනකොට අරමුණ විවිධ සටහන් වෙනස් කරනවා, ආකාර වෙනස් කරනවා. වෙනස් කරමින් කරමින් කරමින් යෝගාවචරයට දෙනවා අභියෝගතා. ඒ අරමුණේ යන ගමන නම් විශ්වගත අරමුණක වැඩ පිළිවෙල අරමුණ යන්නේ. යෝගාවචර විවිධ මත සහිතයි. විවිධාගතර විවිධ අදහස් සහිතයි. යෝගාවචරය විවිධ ප්‍රාර්ථනා සහිතයි. එතකොට අරමුණ මේ එයාගේ විශ්වගත ක්‍රමයට අරමුණ වෙනස් වෙනකොට යෝගාචරය මේක ලාභයට ගන්නවා, පාඩුවට ගන්නවා, මේකට කඩාවැදිනවා, මේකට සාදර වෙනවා, මේක අපේක්ෂා කරනවා, මේකට වෛර කරනවා. ඒ අනුව තමයි කමඨා වාර්තා වෙනස් වෙන්නේ. අරමුණක් නම් බලන්න හිටියෝ කොයි එකක් වෙන්නේ කාටත් එකමයි. යෝගාචරණයකට බය වුණොත් අරමුණ වෙනස් වෙනවා. ආදර වුණොත් වෙනස් වෙනවා. අර ස්වභාවික වර්ණේ ස්වභාවික අරමුණේ පරිණාමය වෙන්න දෙන්නේ කිසිම කෙනෙකුට කවමදාකවත් දෙන්න බෑ. මම කියන සතා ඉන්නකම් කරන්නේ අරමුණ වෙනස් දෙයකට ඇඟිලි ගන්න එක තමයි. එක්කෝ ඒක ලොකු කරන්න හදනකො පුංචි කරන්න හදනකො ලං කරන්න හදනකො ඈත් කරන්න හදනකො හොඳ වේවා කියනකො වැඩි වේවා කියන ඕන වැඩ කටයුත්ත ගෙවෙනකම් නැත්නම් මම යා ගෙවෙනකම් මේ අරමුණ බොහොම ලස්සනට හැමදාම ඔය ප්‍රතිචාරයේ දෙමින් බලහන් ඉන්නවා මෙයා කවදද හරි තැන හරි තැනේ ඇනේට හරියට ගහන්න කියලා. ගහපු ගමම බුදුහාමර ගහුවත් එකයි දේවදත්ත ගහුවත් එකයි අපි ගහුවත් එකයි එච්චරමයි. ඉතින් ඒ නිසා මේක අපි ධර්ම සාකච්ඡාවකට ගන්න ගත යුතු හොඳ ප්‍රශ්නයක්. නමුත් ලියලා තියෙන ක්‍රමය මේටදී අපිට දැන් මේ කියලා දුන්නාට පස්සේ තියෙනවනම් සුද්ධ කරලා ලියන්න පුළුවන්. ඒ නිසා අරමුණ මොන විපරිණාමයටපත් වුණත් ඇතිව නැති වුණත් නැතිව ඇති වුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ළඟ වුණත් දුර වුණත් ඇතුළත වුණත් පිටත වුණත් ගොරෝසුණත් සියුම් වුණත් අරමුණ විශ්ින් කරන කිසිම දෙයකින් කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ. අරමුණට අපි කඩාපනින්න කියලා තමයි කෙලෙස් උපදවගන්නේ. අන්නේ අරමුණට කඩාපනින්න නැතුව අරමුණට මුණට කියලා ගහන්න නැතුව අරමුණට උණු වතුරක් කරන්න නැතුව මේක තියා බලානින්න එක තමයි ඉවසනවායි කියන්නේ. ඒකට අපි උපේක්ෂාව කියනවා. ඉවසනවායි කියනවා. තාදී ගුණය කියලා කියනවා. නොසලෙන මනසකින් අරමුණ දිහා බලන්නේ. නමුත් ඒක තමයි කරන්න බැරිදී. මොකද ඒ තරම්ම කම්මැලි වැඩක් ඒක. ඒ තරම්ම නීරස වැඩක් ඒක. ඒ තරම්ම නිින්ද යන වැඩක් ඒක. ඒ තරම්ම බය උපදින වැඩක් ඒක. ඒ තරම්ම සැක උපදින වැඩ මොනම දෙයක්වත් ඒ නිසිනින්ද වැවෙන්න දෙන්නේ නැති එක තමයි අපි ඒ තියෙන ගායය. අපි හැම එකටම ඇඟිලි ගන්නවා. ඒ ඇඟිලි ගාපු නිසා කවදාකවත් ප්‍රകൃතිය පෙන්වන්නේ නැහැ අපිට. ස්වභාවික දේ බලන්න බෑ අපිට. ඒකට කෑලි ගහනවා, අතින් ඇඟිලි ගහනවා, මෙහෙන් ඇඟිලි ගහනවා. ඒකට සර්වඥාන්සේ සංස්කාර කියන වචනේ දීලා තියෙනවා. පුළුවන් නම් කිසිම චේතනාවක්, කිසිම සංස්කාරයක්, කිසිම ප්‍රනිධියක්, කිසිම චේතනාවක් නැතුව මේ අරමුණට හේම පල්ලයක් ගඟ ගලන දිහා බලාගෙන ඉන්න ගිහිල්ලා. මොර කවුරක්වත් නැතුනට ගඟ ගලනවා. බලාගෙන ඉන්න බෑ. ඒක ඒක තමයි ප්‍රශ්නේ අහන්නේ. ඒක අපි අනිවාර්යයෙන් විශ්ලගත යුතුයි. මොකද අපේ සහජාසය තියෙන්නේ මොන දයක් දැක්කත් ඇඟිලි ගන්න එක. අපි දැන් බුදුචානන්සේ අපි අනිත් පැත්ත හරුණා ගාන ගඟට යන්න අරින්න. උඹට නිකන් ඉන්න පුළුවන්කම් බලපන්. මේ ගොරෝසු තිටාර්ම සියුම් වෙලා සියුම් ගාති සූක්ෂම වෙලා බලාන ඉන්න වෙලා වැඩි නම් යමක් නොකර අපි මේකට අක්‍රිය කියලා කියනවා. ක්‍රියාව නෙවෙයි අක්‍රියාව. අක්‍රියාව වැඩි වෙනවා කියලා කියන්නේ විසන වැඩි. අක්‍රියාව වැඩි වෙනවා කියන්නේ උපේක්ෂාව වැඩි. අක්‍රියාව වැඩි වෙනවා කියලා කියන්නේ නොසැලෙන මනස වැඩි. ආය අරමුණ මතුවෙන්න පුළුවන්. ඒත් අකිරීම තමයි. ඊගාසිය මතුවෙච්ච ආරෝණ නැති වෙන්න පුළුවන්. ඒ තකිරීම තමයි. ආනෙකට අපි තපස කියලා කියනවා. Brahmacharya කියලා කියනවා. එහෙම නැත්නම් මහාන දම්පුරණයි කියලා කියනවා. ඉතින් ඕක තමයි අපි අරමුණ වෙනස් වෙනස් සටහන් ආකාර පෙන්නද්දී ඒක දෙස ඇඟිලි නොකසා ප්‍රාර්ථනා ඇති නොකර චේතනා පහළ නොකරගෙන බලාගෙන ඉන්නත් ඕනේ. හැබැයි නින්දට වැටලා බෑ. අරමුණේ රංගණය අරමුණේ භූමිකාව හොඳට බලන්න ඕන මොකේ මොකද වෙන්නේ කියලා. ආහන්නේ බලයින කාලේ වැඩිවීම තමයි මේ ප්‍රශ්නට දෙන්න තියෙන ඍජු උත්තරේ. දෙවැනි ප්‍රශ්නය අවසර ස්වාමීන් වහන්සේ භාවනාව ආරම්භයේ ඊතිපිසෝ ගාතාව මනසින් මෙනෙහි කොට මෛත්‍රී භාවනාව ටික වේලාවක් කර පිළිකුල් භාවනාවද කර මරණානුස්සති භාවනාව කිරීමට යොමු වෙමි. ඉන්පසු ආනාපාන සති භාවනාව කිරීම නිවැරදිව නිවැරදිද බව ඔබ වහන්සේගෙන් දැන ගැනීමට අවශ්‍ය වී ඇත. භාවනා කිරීමේදී නිවැරදි ක්‍රමය මාහට අනුකම්පාවෙන් කියා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඒක නිසා අපි මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම හෙන්න ඕනේ. අපි ගෙවල් දොරවල් අතහැරලා නෑදෑයෝ අතහැරලා අපේ දිනචරියාව අතහැරලා අපි මේ ආවේ භාවනා කරන්න ඉතින් මොකද්ද කරන්න ඕන කියලා දන්නේ නැත්තා ඉතින්. වැඩක් නැහැ. නමුත් අපි පැයක දේශනාවක් දෙනවා. මෙහා බවම කරන්න ඕන දේ. ඒක ආලනේ තියෙන කොමනනේ. ඉතින් මේ ලියපේකනාගේ මම කැමති සභාවට කතා කරන්න කැමති නම් ඒ උපදේශ පන්ති මොකද්ද තිබුණේ කියන එක කිව්වොත් ඔන්න මට කියලා දෙන්න පුළුවන් මේක අහුවෙලා තියෙනවා මේක අහුවෙලා නැහැ. අන්න ඒක කියනවනම් අපිට පුළුවන් මේ සාකච්ඡාවට ගන්න නිසා මේ ප්‍රශ්නට උත්තර දෙන්න ඊයේ ආහඬ දෙච්ච භාවනා පිළිවෙත මූල කර්ම කර්මස්ථාන කමඨාම් වාර්තාවේ කමඨාම් බණේ Taman තේරුම් ගත්ත දේ මොකද්ද කියලා කිව්වොත් අන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අහන්න හම්බෙලා නැද්ද තේරුණේ නැද්ද? එහෙමනම් අනිවාර්යයෙන්ම කරන්න තියෙන්නේ ඒ බණපටි අහන්න දෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න නැතුව මෙතන මේ මෙතන ඉඳලා වැඩක් නැහැ. මේ දෙන උපදේශ පන්ති තේරුම් ගන්න නැතුව මෙතන කට්ටියත් එක්ක හිටියට පොඩි ජොලියක් තියෙනවා. කට්ටියත් එක්ක සුදු ඇඳගෙන ඉන්න කට්ටියක් එක්ක ඉනකොට ජොලියක් තියෙනවා. ඊට සාරු ජොලියක් තියෙනවා මේ කියන දේ මේ උපදේශපන්ති අහන්නේ නැතුව. ඒකෝර තමයි අර සීතල වතුර නඩා ඉස්පිතාලෙන් වෙච්ච හාමුදුරන්ට වෙච්ච දේ. මොන වතුරක් තියෙනවා, ලතුරක් තියෙනවා. හාමුදුර අහලා නැහැ. සීතල වතුරේ නාලා. ඒ නිසා මම කැමති දැනගන්න ඒකේන මූලික උපදේශපන්තිය ඇහුවද ඒකේ මොකද්ද තේරුම් ගත්තේ? එහෙම නැත්නම් කරුණා කරලා ඒක කරලා ඉන්න. එතකොට මේ විස්තර මොනවාක්වත් ඕනේ ඒක මම වගකීමෙන් කියලා තියෙන්නේ. ඒ උපදේශපන්ති වගකීමෙන් දීලා තියෙන්නේ. ඒක කියවලා ඒකයි මේකයි දෙකක් කියන එක අජන්තර තියෙනවනේ. අහන්න අවස්ථාවක් හම්බුනේ නැද? නෑ ඒක අඩුපාඩුවක් අහන්න අවස්ථාවක් දෙන්න ඕනේ. ඔය ලිඛිතවන කිසි දෙයක් ආදාහකක් කියවන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඒක ඉතින් මම හොඳටම දන්නවා. හැබැයි අපි නීතියෙන් බෙල්ලා. ඔය ඔය එක්කෙනෙක් කියවන. ඒක ඉතින් ඒක අහන්නම දෙයක් නෑ. කිසිම කෙනෙක් කියවන්නේ ඒක මම දන්නවා. හැබැයි ලියලා දෙන එක ඉතින් අපි වගේ කීමෙන් කරන්න ඒ නිසා මේ කට්ටියට වෙලාවක් අරගෙන ඒ CD එක පැයක බණක් තියෙන්නේ. ඒක අහන්න. ඊට පස්සේ ඒක තේරෙන්නේ නැති යමක් තියෙනවා. ඒක අපි එකතු වෙලා සාකච්ඡා කරනවා. මේ කරන කමේ මම වා කියන්නේ යන්නේ නැහැ විචින කරන්න යන්නේ නැහැ මොකද අපි නීති පද්ධතියක් දීලා තමයි මේ වැඩ පිළිවෙල පටන් අරගන්නේ. ඒ නිසා ඒක අහන්න සලස්වා දෙන්න. ඒක අර කොල කොච්චර දුන්නත් අර සම්ප්‍රදාය ਸਰුවචනanse දන්න දේ එකයි. එහුම්කන් දීම පමණයි ශාසනයේ පවතින දේ. ওই ඔඩියෝ විෂුවල් මොනවා තිබ්බත් මොන සුපර් කන්ඩක්ටිවිටි තිබුණත් බුදුහාඳුර ශාසනය පවත්න්නේ ශ්‍රාවක දේතක සම්බන්ධයෙන්. මේ අහුම්කන් දීම විතර උගන්වීමට වෙන මොනම දක්ෂකමක්වත් නැහැ. ඒ නිසා මේ අහන එක ස්කිප් කරන්න එපා. කොළ නෙවෙයි ඉන්ජෙක්ෂන් එක දාලා ඔලුවට දැම්මත් යන්නේ නැහැ. ඒ නිසා ඒක අහන්න සලස්සමු අපි කාටත් වගේ. ඊට පස්සේ අපි ඉල්ලා හිටමු. තාමත් ප්‍රශ්න තියෙනවා ඒක මේ ඉදිරිපත් කරන්න කියලා. ඔය ඒ නිසා අපිට තියෙනවා තව අපි ගත කරලා තියෙන්නේ භාගයක් විතර වගේ කාලයක් පැයක කාලයක් තියෙනවා මේ මම ඉදිරිපත් කරපු අදහස් මතින් හෝ එහෙම නැත්නම් තමයි මේ තාකල් මේ ආටපච් කර භාවනාව මතින් හෝ මූලික උපදේශ පන්ති මත හෝ තමන් සමාදාග රකින සීලයේ මත හෝ නැත්නම් මේ ආයතනයේ පැවැත්මේදී දීලා තියෙන නීති පද්ධතිය පිළිබඳව තමන්ට ඇති අපහසුතාවයක් මත හෝ යම් ප්‍රශ්නයක් තියෙනවනම් ඉදිරිපත් කරන්න කියලා මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටිනවා අවසරයි ගරු ස්වාමීන් වහන්සේ ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව මේ ප්‍රශ්නය ආනාපාන සතිය පිළිබඳව ආස්වාස ප්‍රාස්වාසය පිළිබඳව ඉදිරිපත් කරන සලකුණු දිහා හැමතිස්සෙම මම අවධානය යොමු කරනවා. මේ සලකුණු දිහා බලනකොට මට මතුවෙන සලකුණු ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. එක සලකුණක් තමයි නාසය අග යම්සි තැනක වාතය ගැටෙන විට කරුණු දෙකක් මට පේනවා. එකක් තමයි එතන සිතුමක් මතුවෙන. ඒ කියන්නේ ගුහා දෙකක් වගේ අතර තියෙන වටපිටාවේ බිත්තිවල ඒ ආස්වාසය ආස්වාසයේ ගැටෙන හැටි මට පේනවා. අනිත් එක තමයි ආස්වාසයේ ප්‍රාස්වාසයේ පිළිබඳව ඒ නාසාග්‍රේ එලවර ගැටෙන විට ඇතිවෙන sensations හැඟීම් කියන්නේ කායික හැඟීම්. ඒව මට දැනෙනවා. අරක මගේ මනසට පේනවා මේක මට දැනෙනවා. හැඟීම නෙවෙයි වට කියන්නේ දැනීම කියන්නේ. මට මේකේ තමයි කාලයක් තිස්සේ මම මං හිතන්නේ මේක මං හරි ගස්සගෙන තියෙන දෙයක් ඊයේ පෙරේද කියලා මම හිතුණා. අර සිතුවම් දිහා බලාගෙන ඉන්නකොට ඒ සිතුවම් මාර්ගෙන් ඒකට අනුයුක්ත වෙන වෙන සිතුවම්. ඒ වෙන සිතුවම් අපි හිතමු ගැටෙන වෙලාවට මට පේන එකට නිකන් දිය පාරක් යුරක ගැටලා ඒ වගේ ඒ වගේ සිත පිටට යන තියෙන අවස්ථා වැඩි. නමුත් අහු කාලෙක මම දිනු කරපු විදිහට අර සෙන්සේෂන් දැනීම ගැන ගොඩක් වෙලාට හිත යොමු කරාම හිත පිටට යන ගතිය වැඩි අඩුයි බොහොම අඩුයි. හිත තුලේ රඳා පවතිනවා. ඒ වගේම ආස්වාද ප්‍රාස්වාසයේ සංසිඳියාවට ඒක ප්‍රයෝජනවත් වෙනවා. මේක මගේ අත්දැකීමක්. සයන්හන්සේගෙන් මේ අවස්ථාවේ මම සන්න කැමති මේ විදිහේ මේ ක්‍රමය අනුව අපි අපිට දැනීම් කෙරෙහි අවධානය යොමු කිරීම වඩා ප්‍රයෝජනවත් වෙනවා නේද කියන එකත් සිත සංසුන් වීමට ඒක උදව් වෙනවා නේද කියන එකත් අර සිතුවම් වගේ දේවල් දිහා බලනවට වඩා අපි සරුවචනාංශගේ දර්ශන ලිඛිත කළ ගත්තොත් මේ ලෝකෙ සිදුවෙන ඕනම දෙයක් පස්සාකාරයෙන් අපිට සම්බන්ධ වෙනවා රූපාකාරයෙන් සම්බන්ධ වෙනවා වේදනාකාරයෙන් සම්බන්ධ වෙනවා සංඥාකාරයෙන් සම්බන්ධ වෙනවා සංස්කාරාකාරයෙන් සම්බන්ධ වෙනවා විඥානාකාරයෙන් සම්බන්ධ වෙනවා ඒක නිසා මේ සිද්ධියක් වෙනකොටම අපි හිතනවා ඒ කෙනෙක් හිතනවා මේ රූපේ තමයි මේ විහිද්ධිය වෙන්න හේතුනේ නැත්තම් ওই කියන ගුහා දෙකකින් හුලං යනවා වගේ නැත්නම් ගංගාවක වතුර ගන්නකොට ඉවුරේ වදිනා වගේ දැනනවා කියලා දැනගත්තොත් එයා ඒ වෙලාවේ මේ සංසිද්ධිය තේරුම් ගන්නේ රූපාකාරයෙන් කියලා අපි කියනවා. නෑ ඊට පස්සේ එමනම් හිතනවානේ මේ ගලන එක චංචලයි, බිත්තිය නිශ්චලයි. ගලන එක සීතලයි, බිත්තිය රස්නයයි. නැත්නම් බිත්තිය සීතලයි, ගලන එක රස්නයයි කියලා වේදනාවලට කිව්වොත් එහෙම අපි අර දර්ශනයම තමයි. ඊට පස්සේ අපි වේදනාව පැත්තෙන් කියනවා. ඊට පස්සේ සංඥා පැත්තෙන් ගත්තොත් මේ පිට වෙන හුස්ම එක සංඥාවක්, ඇතුළේ වෙන හුස්ම සංඥාවක්. දෙකම හුලං ගනුදෙනු බින්ගේ තුලින් සිද්ධ වෙන්නේ මේ ඇතුල් වෙනවා පිට වෙනවා නෙවෙයි. මේ පිට වෙනවා ඇතුල් නෙවෙයි කියවන් දෙක වෙන්කොට හඳුන ගතියක් තියෙනවා. හඳුනා ගැනීම සඳහා ලකුණු තියෙනවනේ. ලකුණු වෙන්නේ අර වේදනාවම තමයි. අර අර රූපාකාරම තමයි. මොකද හඳුනා ගැනීම සඳහා ඊයෝගාචර බලන්න පුළුවන් මං ආස්වාසලාදී ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාසලායි ආස්වාස කියලා මෙනෙහි කරන තමයි ආස්වාසය ආස්වාසයමයි ප්‍රසවාසය නෙවෙයි. ප්‍රසවාසය ප්‍රසවාස ආස්වාසය කියලා වෙන්කොට දැන ගැනීමක් කරන්නේ සංඥාකාරයෙන්. ඊට පස්සේ සමහර වෙලාවට හුස්ම දැනෙන්නේ නැති වුණොත් අපිට හිතෙන හයියෙන් හුස්ම අරගෙන බලන්න. එහෙම නැත්නම් මේ හුස්ම වේදනා අර කියන විදිහට විඳීම් දකින්න වෙලාවේදී මේකෙදී රූපාකාරය මොකක්ද කියලා බලන්න අපේ හිත මේකට අත දානවා. මේ වැඩ පිළිවෙලට අත දානවා. ඒවට අපි සංස්කාර කියලා කියනවා. ඊට පස්සේ විඥානය කරන්නේ හුස්මයි බිත් වදින බිත්යයි දෙක වෙන්කොල්ලා දරනවා. එහෙම නැත්නම් මේ මේ මම මම හිතලා කරන දෙයක් නැත්නම් ඉබේ සිද්ධ වෙන දෙයක්. මම සහ මම නොවේ කියලා හැම වෙලාවෙම ඔය ගැටෙන දෙක අතර දෙකට බෙදලා ඒ දෙක අතර ගැටුමක් ඇති කිරීම හරහා විඥානයේ වැඩ කරන කල්ලාන අමාරු ටිකක්. ඒ නිසා සංසිද්ධියක් විස්තර කරනකොට ඒ පුද්ගලයා ඇදලා යන රූපෙටද කියලා ඒ භාෂාවේ පැහැදිලිවම ලියවෙනවා. කියවෙනවා. එයා දන්නේ නැති වුණා. ඒ වේදනා මේ මේ අරූපේ නම් වේදනාව සංඥාව සංස්කාර අල්ලනවා. එතකොට යාකෝ සංඥා හරහා කියනවා මේක වේදනා හරහා කියනවා නැත්නම් මම කළ දේ නැත්නම් මම මේකට ඇඟිලි ගහපු හැටි සංස්කාර වශයෙන් කියන විතර අහගෙන ඉන්න කරන හොඳට තේරෙනවා. මේ පුද්ගලයා රූපයට බැඳලා වැඩි එහෙම එහෙම කෙනා සාමාන්‍යයෙන් අරූපයට වෛර කරනවා. අරූපයට ඇදලා වැඩි නම් රූපයට වෛර කරනවා. ඉතින් මේ දෙක අතර හැබැයි ගනුදෙනුවක් තියෙනවා ගමනක් තියෙනවා දියුණුවක් තියෙනවා රූපෙන් පටන් ගන්න අරූපෙට යනවනම් දියුණුවක් ඒ. ඊට පස්සේ ඉස්සරහට යන්න යන්න විඥානය හොඳට තේරුම් ගන්නකොට පේනවා මේ එකක් දිහා නිතර බලනකොට කවදාකවත් එක විදියට රූප තහඩු මේ ජවනික දෙකක්වත් දෙකක් පෙන්නන්නේ එන්න එන්න එන්න වෙනස් වෙනවා රූප වේදනා සංඥා සංකාර වශයෙන් වෙනස් වෙනවා රූප රූප රූප රාමු වශයෙන් වෙනස් වෙනවා වේදනා වේදනා තට්ටු වශයෙන් වෙනස් වෙනවා මේ ඔක්කොම සංසිද්ධිය මොනම විදියකින්වත් ඇති වෙන්න කියන්න බෑ කොහොමඩක්වත් අංග සම්පූර්ණ කියන්න බෑ ඒක කියන්න ගන්න උත්සාහය තුළ මේ පුද්ගලයා කවුද කියන එක කියනවා. නිසා අහගෙන ඉන්න එකන සීබුද්ධියෙන් අහගෙන ඉන්නවා නම් තේරෙනවා. මෙයා එක්ක රූපෙට කැමති, අරූපෙට අකමැති. නැත්නම් අරූපෙට කැමති, රූපෙට කැමති නෑ. අකමැති. එහෙම නැත්නම් මෙයා දන්නවා රූපෙන් වේදනාවට යනවා, වේදනාවෙන් සංඥාට යනවා. එහෙම එහෙම ගමනක් යනවනම් එයා අර අතරින්දල මෙතෙන්ට ආවා කියන්නේ සිද්ධිය. නිකන් ක්‍රිකට් ගහනකොට ක්‍රිකට් දිහා බලාගෙන කොමෙන්ටරිස් දෙන්නවා වගේ. එයා පක්ෂයකට යන්නේ නෑ. හෝම් ටීම් එකද පිටින් ආපු ටීම් මොකක්වත් නැහැ ක්‍රිකට් කියන්නේ මෙච්චරයි කියන්නේ නම ක්‍රිකට් විස්තර ප්‍රකාශකයා දේශීය කණ්ඩායමට උදව් කරලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ජාත්‍යන්තර වශයෙන් යනකොට පේනවා මිනිස්සු ක්‍රිකට් තියා මුන් තාම ඉන්නේ ಜಾතිවාදී කියලා කරන කතාවෙන් ඒ නිසා මිනිස්සු කරන්නේ මට මං පැවිදුණාට පස්සේ පැවිදෙන්න ඉස්සෙල්ලත් මං ක්‍රිකට් වලට ඉතර කැමති වුණත් එක් නෙවෙයි අපැත්තේ තිබුණේ නෑවුවා ඊට පස්සේ තමයි ක්‍රිකට් පටන් ගත්තේ මම දන්නේ නැහැ. දැන් කරන්නේ මිනිස්සු ටෙලිවිෂන් එකක් දාලා කොමෙන්ටරි ගන්නවා රේඩියෝ එකේ. බලාගෙන ඉන්නවා. එක එක එක එක දේවල් කියන නිසා සිද්ධිය එකක්. අපි මේකට දෙන පත් උත්තර බැඳීලා කට උත්තර බැඳීම සම්පූර්ණයෙන් මම කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඒ නිසා කරන කතාවෙන් අල්ලන්න පුළුවන් මෙහා මේ මොකද්ද අල්ලලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි කරුවොත් එහෙම බින්ගයක් දෙයක් නැත්නම් හුලං යනකොට වගේ දැනෙන දේවල් අපි දකින්නේ රූපක කියලා කියන්නේ මේවට. උපමා නිදර්ශන. මේ නිදර්ශන දිහා බලන තාක්කල් අපි මුළු චිත්‍රය විස්තර කරන රූපාකාරය. ඊට පස්සේ වේදනාකාරයෙන් දැනගන්න පුළුවන්. සිසිලසක් කම්පන ගතිය, චංචල ගතියක් විදීම ආකාරයෙන් අරක දියුණුවක් තමයි ඒ. ඒ රූපාකාරයටවත් ගන්න බැරි ඇත්ත જાතියක් ඉන්නේ. ආනපාන කරනකොට හිත යන්නේ ආනපානෙට. ඒකෝට ඒ කට්ටියට කියන්න කොහොම හරි කරලා ආරම්භක වශයෙන් කායන පසනාවට දාලා රූපාකාරයෙන් තමයි අල්ලන්නේ. අපි හිතමු මේ කෙනා ගිය ආත්මේ භාවනා කරලා හොඳට පරිචයක් තියෙන කෙනෙක් කියලා. එයාට රූපාකාරයට අල්ලපු ගාම එයා යනවා ඉක්මනට අනිත් අනිත් ඒවල් වලට. ඒතර ගුරුවරයා කිව්වොත් බෑ බෑ රූපාකාරෙම හිටපන් රූපාකාරෙම හිටපන් කියලා. ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා දවස් දෙකක් මේ report එක දෙනකොට තේරෙනවා මෙයා දන්නව වෙන්න පුළුවන් නොදන්නව වෙන්න පුළුවන්. මේ කේල් ගහ ගන්න දෙයක් නැදනේ පොල් ගහ ගන්න දෙයක් නැදනේ කියලා. ඉතින් නිකමට හරි හිතන්න මේ යෝගාවචරයා මේ Tamanට වෙච්ච දේ වෙනුවට නිකන් හිතිල්ලියපු රචනයක් ගත්තොත් කවදාකවත් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. කවදාකවත් වෙන්නේ මොකද්ද කියලා කියන්නේ සාමාන්‍ය භාවනා කිරීමේදී ඒක තමයි වෙන්නේ. වෙච්ච දේ ලියන්නේ නැහැ. ඒක නිසා මට බුරුම ගන්නපු ඒ ස්වාමීන් වහන්සේ දැන් මාස 4කට 5කට ඉස්සලා අපවත් වුණා. අප්‍රේල් මාසේ අපවත් වුණේ මාස 4 පාට වැඩි. ඊට ඉස්සලා තිබුණ රිට්‍රීට් මම දවස් 10ක් හිටියා. දහදා කියලා ඒ ශාන් තමයි මේ වැඩේට ඉතුරු ලෝකෙට අන්තිම දක්ෂයා මම දැකලා තිබුණා. මේ යෝගාවචරණ කියලා දෙනවා කියන්න භාවනා කරනවා කියන්නේ කොහොමද කියලා. මට කියලා දෙන්නත් මාස 18ක් ගියායි ආමුදුරා. ඒ ඒ වුණාට මම දන්නේ ආමුදුර තමයි දක්ෂයාම කියලා. ඒ සංසේ අන්තිම දාසේ බණට කියනවා අපි යෝගාවචරණගෙන් ගුරුවරු වශයෙන් බලාපොරොත්තු වෙනවා වැඩි. මේක කොහොමඩක්වත් යෝගාවචර ගෙදරතොර පාවිච්චි කරන බාධාව නෙවෙයි. ගෙදරදී ඇහුවොත් යන්නේ කොහෙද කියලා මල්ලේ පොල් තමයි කියන්නේ. කියන හරියක් සම්පප්පලාව. කවදාකවත් අදාළ දෙයක් කතා කරන්නේ නැහැ ගෙවල් දොරවලදී. ඉතින් මේ ඇවිල්ලි වල ආනපාන කරනකොට මේ රූපාකාර වේදනාකාර සංඥාකාර කිව්වට පස්සේ හැම කෙනාම බාලාංශ පන්තිවත් නැහැ. ඒ නිසා උත්සාහ කරනකොට නිিন্দা කරන්න එපයි කියලා කියනවා. කොහොම හරි කියන්න අරින්ද ඉතින් කියලා දෙන්න කියනවා. මෙන්න මේ ටික මේ ටික මෙන්න මේ වගේ අදහස් දෙනවා මෙන්න මේ විදිහට කරන්න කියලා. ඒක ලියවල ඒ ස්වාමීන් වහන්සේ හඟුම්බරෝ කියනවා යම් කිසි කෙනෙකුට භාවනා කරලා අදහස් ප්‍රකාශ කරන්න බැරිකමේ දුර්ලකමක් තියෙනවා නම් ඒ දුර්ලකමේ වගකීම 100ක් ගුරුවරයා ගන්න ඕනේ කිය. මෙච්චර උනන්දු භාවනා කරන්න ඇවිල්ලා යාට කමඨාණක් ලියන හැටි කියලා දීලා නැත්නම් ඒ ගුරුවරයාගේ වැරද්දක්. මොකද අපේ ගෙදර දොරේ පාන් ගණන් වලට ඩොලර් ගණන් වලට උෂ්ණත්ව වෙනස් වෙනවට ඌ අදාළ නැහැ. අපි මුළු ජීවිතේම හදලා තියෙන්නේ ඔය මේ රුපියල් වලටයි පාන් වලටයි. මේ මොකද්ද කරන්නේ? මේ මොකද්ද කරන්නේ? භාවනා කරනකොටම වැටෙන දේ, තියෙන දේ තියෙන හැටියට කියන්නේ. ඒක නිසා එතනදී මොන උත්තරේ දුන්නත් ඒක සකස් කරලා උනන්දු වෙන විදිහට, ධෛර්ය වෙන විදිහට කියලා දීමේදී මම දැකලා තිබුණා ඒ පඬිස් සංසීතර දක්ෂ කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා තමයි ওই පරිවර්තන කරලා ඉවලා තියෙන්නේ. කමඨාන් වාතාවක් ලියවන්න ඉස්සලා කියවන. කියවලා වෙච්ච දේ බලන්න ඒකලියලා තමන් මේ වෙච්ච දේට සුභ සුඛාන්තයක් හෝ දුක්ඛාන්තයක් දෙන්න යන්න එපා. විච්ච දෙය කියන්නේ. ඒ කියලත් හරියන්නේ නැහැ. නමුත් ඒ ගුරුවරයාත් එක්ක තමයි කතා කරලා කතා කරලා අපි මේක හදාගත්තට පස්සේ තියෙනවා භාවනා කරලා ඔච්චර තකන්න දෙන්නේ නැහැ ඔකේ. ඒක බොහොම සරල වැඩක්. ඒකේ බුදුරජාණන්සේ බෝධිරාජ සූත්‍රයේ කියනවා භාවනා උදේ දැනගත්තා නම් හැන්දෑනකට rahat වෙන්න පුළුවන් කියලා. එහෙම නැහැනේ අපි අවුරුදු ගණන් භාවනා කරාට යන්න කොයිද කියලා අහනවා. මල්ලේ පොල් කියනවා. තමන් කේල් ගහ ගන්නද ගියේ පොල් ගහ ගන්නද කියලා දන්නෙත් නැහැ. ගෙදරින් ගෙනාවු ඒව අවුලුවේ තියාගෙන ඉන්නවා. ඒකේ කාටත් සිද්ධ වෙනවා. ආන්නේ නිසා මේ භාවනාවේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ sannivedanaye. කියන දේ කියන කියා ගන්න බෑ. ඒ නිසා ආනාපාන කියන එකේ 55 ආකාරය බුදුහාම දෙන රූපේ 11 ආකාරයක් තියෙනවා. වේදනා 11 ආකාරයක් තියෙනවා. සංඥා 11 ආකාරයක් තියෙනවා. සංස්කාර 11 ආකාරයක් තියෙනවා. විඥාන 11 ආකාරයක් තියෙනවා. අපි කියන ඔක්කොම වැටෙන්නේ ওই 55න් එකකට. ඒක නිසා කියන එක නෙවෙයි නොදැනගත්ත කමන්නේ වෙන දේ කියන්න. ඒකල සාකාරය මොකද්ද කියලා අනිවාර්යයෙන්ම හිට අහන ප්‍රශ්නයක් ඒ නිසා මම දැම්ම උත්තර දෙනවා. රූපේ ගත්තොත් කුරෝසු අවස්ථාව තියෙනවා සියුම් අවස්ථාව තියෙනවා. ප්‍රිය අවස්ථාව තියෙනවා අප්‍රිය අවස්ථාව තියෙනවා. දුර අවස්ථාව තියෙනවා ළඟ අවස්ථාව තියෙනවා. ඇතුළේ තියෙන අවස්ථාව තියෙනවා පිට තියෙන අවස්ථාව තියෙනවා. අතීත වශයෙන් පේන රූපේ වෙලාවක් පේනවා වර්තමාන අස්පනා පිට පේන වෙලාවක් තියෙනවා ගෙවිමින් යන අතීත වෙන අනාගත වෙන මතුවෙමින් පවතින රූප පේන වෙලාවක් තියෙනවා අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් කාල මාන දිගේ 3යි අනෙක් දේශ මාන දිගේ 8යි 8යි 3 11ක් වෙනවා ඒ නිසා අපි කතා හොඳට භාවනාව බහුසුතක දන්න එකන තමන්ට දැනෙනකොටම දන්නවා මෙන්න මේ අසවල් තැනෙන් පණිවිඩය එන්නේ මේ රූප පණිවිඩය මේ ආවේ මේ වේදනා පණවිඩය මේ සංඥා මේ සංස්කාර මේ විඥාන ඒක මේ මන අපවස්ථාව මේක අමන අපවස්ථාව මේ ගොරෝසු අවස්ථාව මේ ශියුම් අවස්ථාව කියලා තේරුම් ගන්න පුළුවන් ඒක අත්‍යවශ්‍ය නැහැ ඒක ඔක්කොම දැනගන්න ඕනේ ඒක නිසා Tamanට වැඩියෙන් වේලාවක් ආනපාන පවත්තන්න සතිය පවත්තන්න පුළුවන් මොකද්ද පුළුවන් වෙන්නේ අපේ ඉතිංගා ප්‍රමාණාත්මක වශයෙන් අපේ සතිය වැඩෙනවා ඊට පස්සේ ආනපානේ ගැඹුර ආනපානේ අපි මෙතන ආනපානේ අරමුණු වශයෙන් ගත්ත එකේ ගුණාත්මක රසය වැඩි වැඩියෙන් ඕජාව වැටෙන ක්‍රමයේ තමයි අපි අනුගමනය කරන්නේ. ඒක ක්‍රමෙන් යන්නේ ටික ටික. මේක නිකන් හරියටම හොඳ ගානට ඉදිලා තියෙන peer ගෙඩියක් හොඳට දත් තියෙන කෙනෙක් කපලා ඒ ගෙඩිය උඟක් පරි වෙනකන් ඉදිලා වැඩි වෙලත් නැහැ. 아무ත් නැත්තම් හරියට ගෙඩිය කනකොට ඕජාව වැටෙනවනේ රස වැටෙනවනේ peer ගෙඩියක රසේ. කොහොමද ඉදුණොත් රස නැහැ. අමු ගෙඩියත් රස නැහැ. හරියට ඉසිකෙඩිය හපහපා ඉන්නකොට වැටෙනවා වගේ අරමුණ තිනකොට අරමුණේ තියෙන ඒ ස්වභාවික ලක්ෂණ වැඩි වැඩියෙන් වැටහෙනවා නම් අපි කියන එකට අරමුණට கிඳා බහිනවයි කියලා අරමුණට নিমগ্ন වෙනවයි කියලා අන්නේ ගතිය වැඩි වෙනවා නම් ඒකට යන්න ඕනේ. හැබැයි ඒක පටන් ගන්නකොටම බලාපොරොත්තු වෙන්න එපා. ටික ටික වැඩෙන්නේ. වේගයක් ගන්නවා වගේ, ගැම්මක් ගන්නවා වගේ, කසක වෙන්න වගේ. ඒ නිසා රූපාකාරයේ Tamanට රූපාකාරයට වැඩිය අර දැනෙන දැනීම වැඩි වෙනවා නම් දැනීම නිසා Tamanට වැඩි සතියක් වැඩි වෙනවනම් ඒකට යන්න හැබැයි ආරම්භයේදී රූපාකාරයෙන් පටන් ගත්තට ඒකේ දෝෂයක් නැහැ. පටන් ගන්න අරකට යනවා. ඊට පස්සේ අනිත් පැත්තට යනවා. වේදනාදී අරූප ධර්ම වලදී ආය රූපාකාරට යන වෙලාවලුත් යනවා. ඒක ඉතින් යා ඒ එයාගේ හැටි අපිට තියෙන්නේ ඇති වෙන දේ ඇති වෙන හැටියට විස්තර කරන එක තමයි කියන්නේ. අපි දැන් අයින් කර ප්‍රශ්න ගමු ටිකක් බනින්න ඕනේ ඉතින්. අයින් කරපු ප්‍රශ්න මට දැනගන්න ඕනේ ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රාශ්වාසයේ සිහින් උනා සිහින් වෙවි පවතිමින් තියෙනවා හිටපු ගමන් සිතවිලිත් නැහැ හුස්ම රැල්ලත් නැති වෙනවා එතකොට මම අහලා තියෙනවා ඒ තැන තමයි ඊටම සහනකාරී තැන කියලා. මම එතකොට එතන හිස් තැනක් හිස් තැනක් හිස් තැනක් කියාගෙන ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ ට්‍රැෆික් තියෙනකොට නැති වුණාම කඩාගෙන යන්න කියලා. මම ඒක කරන්න යනවා. ඒක මම කරන එක හොඳද කියලා. ඔයකේ ඔයකේ ප්‍රකාශයේ විවේචනාත්මක ස්ථාන දෙකක් තියෙනවා. ඒ ආනපාඩෙත් නැතුව හිතවිලිත් නැතුව තියෙන තැන හොඳම සුවදාන ස්ථාන කියලා කවුරුත් කියන්න ඕනේ නෑනේ. කීප දෙයක් අහුවයි කියලා ඔය කියලා තියෙනවා. එහෙම කියනවා කියන්න ඕනේ ඒක වැටෙන දෙයක්. මොකද හැමෝටම මෙහෙ වෙන්නේ නෑ. දැන් ආනාපානේ අමාරුවෙන් අල්ලගත්ත කෙනෙකුට තිබිච්ච ආනාපාන නැතුනට පස්සේ සමහරට ඒක අසහනකාරී අවස්ථාවක්. එයා ආයේ හුස්ම ගන්න පටන් ගන්නවා. එයා නැත්තම් අත ගාලා බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. නැත්තම් නිින්දට වැටෙනවා. ඒක නිසා ඒක සෝදායි නම් ඒක සෝදායි වෙන්නේ මනුස්ස ජනගණ 150කට විතරයි. ඊටු 50ට ඒක අසහනකාරී තත්ත්වයක් වෙනවා. Tamanට මොකද වෙන්නේ කියලා කියන්නේ. මේක මේ සෝදායක වෙනවද නැත්නම් මං ඉන්නේ බය වුණා, තනි වුණා, අසරණ වුණා, දාන දන ගෙදලා කැලෑගත වුණා වගේ වැටෙනවා නැත්නම් කටුකොලක් අත්තේ ඇවිදගෙන හිට මිනිස්සෙක් වෙලීරිකට ආවා වගේ පහසුවක් දැනෙනවාද කියලා. ඒක තමයි තමන්ගේ අර්ථයෙන් සපේලා කියනවා කියන එක. ඒ කියන්නේ මේ චර්යාය අපදානේන සම්පායද කියලා තමන්ට වැටහෙන දෙයක් කියන එක තාම දරන. මොකද මම ඒ ගැන හිතලා කතා කරුවා සම්පූර්ණ වැරදි උත්තරයක් දෙන්නේ. වැටෙන්නේ මොකද්ද? එක දෙක මිනේ කරන්න යන්න ඕනේ මේ විවේකයක් වැටෙනවා. මිනේ කරන්න ඕන වෙන එක අල්ල බදා ගන්නවා නම් තමයි. ඒක කිට්ටු කර ගන්න ආයාසෙන් කිට්ටු කර ගන්න ඕන නම් තමයි. වෙන කිරීම කියලා කියන්නේ මේ අරක දිගේලි කරනවා ලනුව දාලානේ තියෙන්නේ. අපි අරක ලිහලා දානවා කියලා හිතන්නේ. මිනේ කෙරුව නැතුවර දුවන්නේ නැහැ ਉਹ. ඒ නිසා මිනේ කරනවායි කියලා කියන්නේ මේ වෙලාවේදී ඉස්සල ප්‍රකාශය හැටියට ඒක සහනයක් නම් ආයමකට මේ මිනේ කිරීමක් කරෙන්න හදන්නේ. ඒක අවශ්‍ය කරන්නේ නැහැ. ඒක නිසා එතෙන්දි බෙහෙවීමක්, එළවුමක්, Java කැවීමක්, අඹායමක් කරන්න ඕනේ නැහැ. Taman දැනගන්න දැන් යනවා ගමන. පිටින්දි ඕන කරලා දෙන එක අගය කරන එක විතරයි. අගය කරන එක වෙන එක මේ ඒක කරන එක කියන්නේ මොකද? මොකද එනකොට මේක බය උපදවන තත්ත්වයක්. අරමුණක් නැහැ. ලීසින් හිතන සතිය නැති වෙලයි කියලා. ආයසින් උපදවගත් ආනපන නැතිව මොකද එනකොට බීතිකාවක් වෙන්න පුළුවන්. මට ඒක නෑ කියන කියන්නේ මම මේ ගමනේදී දැන් ඔන්න යන්න ඇරියා. මම දැන් දිගට යන්න ඇරේ කියන්නේ මට අර කියන බීතිකා නෑ. මම මේ අවස්ථාවල් වටවල් තේරුම් අරගෙන නෑ. ඉතින් ඒක නිසා යන්න අරන එකයි තියෙන්නේ. මට මතකයි මම ඒ ඇලන් මැතිය නම් ඉඳද්දී ඔයගේ ප්‍රශ්නයක් අහනකොට ඉස්සරහින් ඉන්න ඒ නෝන කෙනෙකු ඉතින් සාංශ උභාංශ කියලා තියෙනවා විවේකෙත් වෙලා තියෙනවා මට සහනකාරී තත්ත්වකුත් ඇවිල්ලා තියෙනවා ඉතින් එහෙම තියදී ඇයි සමහරකට බය හිතෙන්නේ? කොහොමද කියන්නේ ඉතින් ඒකම නිත් කිය යුතු එකම දේ ඥානපර ගොරෝසු තිබුණා සිවුණා නැති වුණා. ආ ඒකට තමයි අපි යන්න ඕන කියලා. ඔය එහෙම එක බුදුහාමුදුරු කියලා නැහැ. අපි හිතමු කවදා හරි මේ කමඨාන් සුද්ධුණයි කියලා හිතාන කියලා භාවනා කළා ඒ සිවුම් තැන්න ගිහිල්ලා ගොඩාක් කළා හිටියයි කියලා. අපි දක්ෂ වුණයි කියලා. ඉඳලා ඒක තමයි පාර කියපේකන අනිදාසෙ එතෙන් යන්න බැරුණා නම් මොකද වෙන්නේ? මොන වගේ දෙයක් වෙයි? හ්ම්? බලාපොරොත්තු සුන්වීමක් කරන අරක ආස කරපු නිසාම ඒක නැතිවීම අසහනයක් වෙනවා. ඒ නිසා ඒක සර්ව සාධාරණ හොඳක් නෑ එතන. ඒකේ තියෙන සාපේක්ෂ හොඳක් තියෙනවා. මොකද අපේ හිත කොයි වෙලාවෙත් කුණු කන්දල් වල පැටලිලානේ තියෙන්නේ. පැටිච්ච එක පැටලුම් අරලා තියන්න පුළුවන් කියලා අපිට මේ ඔපුරතයි. මේකට බැඳෙන්න පුළුවන්. අද හෙටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බලාපොරොත්තු ආවොත් හොඳයි. නැහොත් මොකද වෙන්නේ? මේ බුද්ධ ශාසනයම දෙනමක් බෙල්ල කපන්න මරුණා. මේක තමයි හරි මම හරි ගියා ඔක්කොම හරි කියලා හිතාන ඉතින් අන්තිම වෙනකොට ඒක එන්නේ නැහැ. ඊට පස්සේ මොකද ජීවත් වෙලා? සැලපිය ගත්තා. ඉතින් ඒකෙත් තියෙනවා නපුර. දැන් අපිට ඕන කරලා තියෙන්නේ මේ අපි දැන් ඉන්න එකේ තියෙනවා ගොරෝසු ගතිය එහෙම නැත්නම් ඝර්ෂණ තියෙනවා ෆ්‍රික්ෂන් එක තියෙනවා. අතෙන් ගියරපතේ ඝර්ෂණයක් නැව යන්න පුළුවන්. ඉතින් මේ දෙක දැකලා මේ දෙකේ මේකමයි හරි කියලා ගත්තොත් මේක අපේලාට වහකන්න හිතෙනවා. එහෙම නැත්නම් මේක ගන්න බෑ කියලා හිතුවොත් එහෙම මේ ගුරුසු තේනකොට මෙන්න අයියෝ මං වගේ කාලකන්නේ මට සීලෙ විහිටන්නෙත් නෑ මට සමාධිය විහිටන්නෙත් නෑ මට භාවනා හරියන්නෙත් නෑ කියලා පශ්චාත්තාප වෙනවා. මේ දෙක යන්න අදින්නේ එයාගේ තාලෙට. වර එක හොඳට විය කියලා. වර එක ආය ඇඟ උඩට ගිනි මේ මේ දිම්බි කොටක් ගෙන දැම්මා වගේ. කඩිකුලක් ගෙන හැම තැනම රිදෙනවා. ආයසර විවේකේ නාන්න ඔය දෙකත් එක්ක නිකන් පොල්පිට පදිනවා කියන එක අහලා තියෙනවා පොල්පිට කියන්නේ මෙහෙම තියෙන ගන්න මේ පැත්ත බලන්න මේ පැත්ත උඩ යන මේ පැත්ත බලන්න ඒකේ සම්බර වෙනවා කියලා හිතන්නේ පොල්පිට පදිනකොට සම්බර වෙනවා වගේ ඒකට අපි එක පැත්තක් හොඳයි කියන්න බෑ නිසා අපි මෙතෙක් කල් දෙන්නේ එක පිටේ එක පැත්තකම ඉඳලා තියෙන මෙතෙක්. බුදුහාම කරන තව පැත්තක් තියෙනවා. එතන කියලා බලලා එතකොට මේක උඩ යනවා. නමුත් මේ දෙකම කරලා සමබර කරන තැනකට යනවා කියන එකට ඉස්සලා කැලලක් ඔය අපි කතා කරේ. නමුත් ඒ කැලල අමතක කරන්න හොඳ නැහැ. නිසා මේකට යන්න මේක දිනු පවුණු කරන්න මේ කඩාගෙන අඹාගෙන යනවායි කියලා කියන්නේ මේකට තද්ද රුචියක් තියෙනවා. මෙතෙක් තිබුණ එකට ද්වේෂයක් තියෙනවා. ඒකයි මේ පහන් නැති වෙලාවේ කඩාගෙන යන්න හදනවා කියලා කියන්නේ. ඉඩ හම්බ වෙච්ච වෙලාවේදී තේ බිබී ඉන්න එපා, වීඩි බිබී ඉන්න එපා, වෝක් වකුඩ ඉඳගෙන ඉන්න එපා දැන්. ගමන හම්බෙච්ච ගමන ඵලයක්. හයි ස්පීඩ් ගිහලා නිකන් ට්‍රැෆික් හුවෙන්නේ නැන්නත් එපා. තේරුණා කියලා හිතනවා. කියන්න බෑනේ තේරිච්ච එක කොහොමද දැන් මේ සාකච්ඡා මොකක්ද තේරුම් ගත්තේ කියලා. අඹාගෙන යනවා කියන්නේ ද්වේෂයක් අල්ලා ගැනීමට රැස් කිරීමක් මේකට අල්ලා ගැනීම තිබිච්ච එකට ද්වේෂය. එහෙම නැතුව දෙන්න දෙන්න ඒක දිහා බලාගෙන වෙන්න දීලමත් මේකේ කරන්න බෑ. මේකේ තියෙනවා මොකද්ද? මොකද්ද ඉදිරියට තල්ලුවකුත් තියෙනවා. ඒ වගේම වෙන්න දෙන්නක් තියෙනවා. ඒක තමයි අපිට මේ සාකච්ඡා කරලා බේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔය නිකම්ම නිකන් හිටියගෙන කට්ටිය නිවන් දකින්න එපා. ඔය පඳුර යට එක එක තැන් වෙන්න දුන්නා නම් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒකට ආනපානතික ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා අනේ ගුණාත්මය ප්‍රමාණාත්මය කරලා කරලා කරලා දිනු කළ දිනු කළ ලොකු ප්‍රයත්නකින් තමයි ආනපාන ගෙවම් කරන තැනට එනිසයි නිකන් හිටියට ඒ දේ වෙන්නේ නැහැ. ඒ දෙයට කැසපට ගහගෙන අමුඩ ගහගෙන দাঁඩි දාන මහන්සි වෙන්න ඕන. මං කිව්වට ඉතින් ගණන් ගන්න එපා দাঁඩි දාන්න යන්න එපා. මං කියන්නේ එතන කල යුත්තක් තියෙනවා. ඊට පස්සේ වෙලාවක මේක වෙන්න හදනකොට කරාරින්නත් ඕන. ඒක නිකන් වෙන්න දෙන්නත් ඕන. යම් මට්ටමට යනකම් අපි වැඩේ කරන්න ඕන. ඒක නිසා නිකන් ඉඳලා බෑ. නමුත් ඒක ඒක විසින් ගැම්ම ගන්න හදනකොට හිමීට යට ටිකෙන් ටික ටික ටික දීලා එයාට මේ යන්න අරින්න ඕන. ඒච රෙජිමෙන්ටේෂන් තියෙන මුල් කොටසේ අපි කරන යමක් තියෙනවා. මම කියනවා. අරමුණක් තියෙනවා. ගෙවම් කරගෙන එක සැරේකොත් බෑ. ඒ වගේ දහස් පාර කරලා කටවස් එන දැන් ඔන්න ගෙවම් වෙන්න බඩ. ඒක මෙනේ කිරීම කරන්න යන්න එපා. එලවන්න යන්න එපා. ඒකට හේමම අර බබා නිදා ගන්නකොට නැලවික අපි අඩු කරලා අඩු කරලා අඩු කරලා නිින්දට ඉඩ දෙන්නේ. අන්න වගේ මේ අපිට බැරි කරන්න කිව්වොත් අග දක්වම කරන්න හදනවා. නිකන් හිටපන් කිව්ව පටන් ගන්නකොට මාත් දෙක බැඳගෙන බුදිය ගන්නවා. කොතෙන් යනකම් කරන්න ඕනද කොතෙන් යනකම් අතාරින්න ඕනද කියන එක පුද්ගලයන් පුද්ගලයාට සිද්ධියෙන් සිද්ධියට වෙනස් වෙනවා. අන්නේ ඒ අවදි භාවය අතින් බලනකොට අපි ඒක ඥානගතව නෑ ඒක. ස්වභාවයෙන් අපි ළඟ නෑ. එනිසා ඒක මට්ටමකට කරන්න ඕන. කරලා එතෙන් ආවට පස්සේ යන්න ආරින්න. ඒක හරි පුද්ගලයන් පුද්ගලයන්ට වෙලාවෙන් වෙලාවට පණපෝන දෙයක්. හැමදාම උපයන්න ඕනේ. ඉතින් ඒකයි බුදුරජාණන්සේ හිතුවේ මේක කියන්න බැරි වෙයි කියලා කාටවත්. මම කියලා වැඩක් නැහැ. මේ කවුද ඔක්කොටම ඕන කරන රෙජිමෙන්ටේෂන් මුල ඉඳලා අග දක්වාම අඹාගෙන යන බුල්ඩෝස් කරන යන ක්‍රමයක් ඒක කරන්න බෑ. ඒක මුල ඉඳලම නිකන් ඉන්න ක්‍රමයක්. ඒක කරන්න බෑ. මෙතෙන්ට යනකම් කරපන්. ඊට පස්සේ ඒක ඒක විසින් ගැම්ම ගන්නකොට හිමීට ඒකට ඉඩ දීලා යන්නදල බෑ ඇස් බැල්මේ ඉන්න ඕනේ. ඊට පස්සේ හොඳට විශ්වාසයක් වෙනවා නෑ. එයා දැන් පාර දන්නවා. එයා යනවා. මම සම්පූර්ණ අවදියෙන් බලන ඉන්නවා. යන්නේ සෞඛ්‍ය සම්පන්න ගමනක් කියලා. ඒක හරි හරිම සුන්දරාත්මකයි, సౌందర్యාත්මකයි, හරිම කාර්යශීලී, හරිම අවස්ථානෝචිතයි. හැමකොටම හැමෙටම කරන්න බෑ. හැබැයි බැරිකමක් කියලා නෑ හරියට බුදුහමගේ බණ තේරුම් ගත්තා. මේක මුළු සිට අග දක්වාමන එකම නීති පද්ධතියක් නෑ. කොතෙන්ද වැඩ කරන්න ඕනේ? කොතෙන්ද නැත කරන්න. නැත කරලා වෙලාව ආයෙ පටන් ගන්න වෙලාවකුත් එනවා. අරමුණ නැති වෙලා ගිහිල්ලා ආයෙ මතුවෙලා හිතවිලි ඇවිල්ලා කලබල ඊට පස්සේ ආයෙ මුලින් ඉඳලා ආයෙ ආයෙ ට්‍රැක් එකට දාලා දෙන්න ඕනේ. ඒ නිසා ඒක හරීම මේ ප්‍රයෝගශීලී වැඩ පිළිවෙලක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මම සාමාන්‍යයෙන් සක්මන් භාවනාවට වැඩිය පරියංග භාවනාවට කැමැත්තක් දක්වන කෙනෙක්. නමුත් ඔබ වහන්සේ ගොඩක් දේශනා කරාට පස්සේ සක්මන් භාවනාවේ වටිනාකම මම දැන් ගොඩක් උත්සාහ කරනවා ඒක දිනු කරගන්න. දැනට මම අත්දකිනවා නිතරම නෙවෙයි සමහරක් වෙලාවට මට දැනෙනවා හිත සමාධිමත් වෙලා මම එකතෙන් මම ඇවිදින්නේ එකතැන වගේ එතකොට පාර හෙල්ලි හෙල්ලි යන ගතියක් වගේ තැනකට මම දැනට ඇවිත් ඉනවා. ඉතින් මේක තව දුරටත් මේ විදිහටම මම කරන්නේ අත් දෙක බැඳගෙන යටිපාදේ යටිපතුල් වලට පමණයි මගේ අවධානය යොමු කරන්නේ දැනට. මේ විදිහටම කරගෙන යන්න අවශ්‍යද ස්වාමීන් වහන්සේ නැත්නම් ශරීරයේ උඩ කොටස් වලට අවධානය යොමු කරන්න පටන් ගන්න ඕනේද? කියලා පොඩ්ඩක් අවවාදයක් දෙන්න පුළුවන්. විස්තර මදි. නම සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන්. සමහරු ඒක ඒ කියන්නේ ඇවිදින එක තේරෙන පටන් ගන්න ත්‍රෙඩ් මිල් එක ඇවිදින්නේ. කියන්නේ ඒක කැරකෙනවා Taman එක තනිය ඉන්නවා. නැත්තම් ලේන කූඩුවේ කැරකෙනකොට <clears throat> කොච්චර නැටුවත් ඌ පල්ලේනේ ඉන්නේ ලේන කූඩු දැකලා තියෙනවද කැරකෙන. කොච්චර දැඟලුවත් ඌ පල්ලේ ඉන්නේ. ඒ වගේ එක තැනක ඉන්න වගේ වැටෙන වෙලාවක් එනවා. හැබැයි ක්‍රියාව යනවා, සක්ම වැඩ යනවා, ඔක්කොම තේරෙනවා. ඉතින් එහෙම ගියාට පස්සේ Tamandai අපි හිතමු පටන් ගන්නකොට මට අඩි 10ක් විතර යනකොට හිත පිට යනවා. ඊට පස්සේ අඩි 15ක් විතර යනකම් පියවර 15ක් විතර යනකම් යන්න පුළුවන් කොහොම ගිහිල්ලා මේ ක්‍රමයට යෑම නිසා අඩි ගන්න නෙවෙයි විනාඩි ගන්න නෙවෙයි වැඩි වීමෙන් නැත්නම් කාලේ වැඩි වීමෙන් අරමුණත් එක්කම ඉන්න පුළුවන් ගතිය වැඩෙනවා නම් ඒක තමයි අපි පළවෙනිම ජයග්‍රහයි ලකුණු විදිහට තේරුම් ගන්න. ඒකට තියෙන ප්‍රමාණය වැඩෙනවා. වැඩිලා ඉන්න පුළුවන් ප්‍රමාණය වැඩි වගේ මේක වෙහෙස කරත් නැහැ හරිම විශ්‍රාමික වැඩි වෙනවා ඊට පස්සේ තමයි ගුණාත්ම වැඩිවීමක් සිදු වෙන්න පටන් අරගන්නේ මම ඉන්නා තාකල් කවදාවත් භවනාවක් වෙන්නේ මම මේක අයින් වෙලා වෙන්න පටන් ගන්නවානේ අපි කියනකට අනායාස වෙනවයි කියලා කියන්නේ අනායාසයෙන් වැඩේ වෙනකොට විතරයි භවනාව වෙන්නේ ඒ නිසා අපි භවනා කරන තාක්කල් කරන්නේ තාම මේ කුඹුරේ වනාත සුද්ධ කරනවා, නියරමඩ තියෙනවා. නමුත් ගහ වැවෙන එකට ගොවියට කරන්න දෙයක් නැහැ. එදාට ගොවියා නිකන් ඉන්නේ. හැබැයි ගොවියා බලාගෙන ඉන්නවා. කඩහඬු ගිහිල්ලා තියනවාද, සත්තු කපනවාද, අර එහෙම බලන්න මෙතන. අමාරු හරිය කොල්ගියා කරලා ඉවරයි. අමාරු හරිය තමයි නියර බඳිනවා මනාත සුද්ධ කරනවා වතුර බඳිනවා පොහොර දාන ඔක්කොම නම ගහ වැවෙන වෙලාවේදී ඒක බලනකොට ගොවිය කරන දෙයක් නැහැ. ගොවිය තියෙන පහසුකම් ටික දීලා වැවෙන්න බලන්න ඕනේ. වැවෙන්න අරින්න ඕනේ. ඒ වගේ අර ඉස්ලාම් බලන්න වැඩි වේලාවක් ඔය ඉන්න පරමුණේ ඉන්න පුළුවන් නම් වැඩි අපි පළවෙනි කොටස හරි. ඊට පස්සේ ඕකේ විස්තර පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ වැඩ පිළිවෙල පිළිබඳව ගුණාත්මක ප්‍රමාණ ගුණාත්මක වෙනස්කම් වෙන්න පටන් ගන්නවා මම පැත්තකට වෙච්ච ගමන් මේක 100ට 100ක්ම සදාචල යන්ත්‍රයක් වශයෙන් කිසිම තැනක ගැටුමක් නැතුව වැඩ යන්න පටන් ගන්නවා. මම හිටියොත් ගෝරි ගොඩයි. මම හිටියොත් අත දාන. මේක කොච්චරද බලන්න ඕනේ, දුර කොච්චරද බලන්න ඕනේ. හයියෙන්ද යන්න ඕනේ, හිමීට යන්න ඕනේ. වම දකුණ කියලා මෙනෙහි කරන්නද, ඔසවන තමන කියලා මෙනෙහි කරන්නද, ඔසවන යවන තමන කියලා මෙනෙහි කරන කියන নানা ආකාර ප්‍රශ්න රාශියක් එනවානේ. මොකද ඉබේ යන වෙලාවදී එක ප්‍රශ්නයක්වත් එන්න බෑනේ. තමන් දාන තමන් තමන් එක්ක ඉන්නේ වැටි යනවා මේ බෝනික් එක්ක වයින් කරලා තිබ්බා ඌගේ වෙගේ යනවා. ඔල්ලොස් බට්ටේ පද්දලා තැරපුවාම යනවා. ආන එක දිහා බලන එකට කර අපි කියන්නේ අනායාසින් යනවා ඒක. ඒකෝට එක්ක ලෝකේ Taman වටේ යනවා මම එක තැන කියනවා. එතන ලෝකේ නතරලා තියෙනවා මම ඇවිදිනවා. ඔය ඕන එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පේන්න පටන් ගන්නවා අපි ධක්මං කරනකොට මොනතරම් මතවාදවලද ඉන්නේ. ධක්මන්ට යන්න ඇරියට පස්සේ ඒ හැම චිත්තක්ෂණයක්ම පුදුම විස්රාමයක් ඇති කරලා දෙනවා. පුදුමාකාර කායික මානසික සුවයක් ඇති කරලා දෙනවා. මේ අඹාගෙන යන්න ගත්තොත් එකක්වත් නැහැ. ආයෙත් තව ආතතියක් විතරයි එන්නේ. නමුත් ඒක නැතුව බෑ. ආරම්භයේදී අපි වම තියනට වම දකුණු තියනට දකුණ කරලා කරලා කරලා වෙලාවක් එයි. විශේෂම වෙන්නේ ඒක හුරු පුරුදු සක්මනක කරලා කරලා පුරුදු වෙලා ඒක නිකන් gedara ගියා වගේ හැඟීමක් එනවා. මට ආරසා ප්‍රශ්නයක් නැහැ. වේගය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. බලෙන් දුර පිළිබඳ ප්‍රශ්න දැන් වහම තක්මන යනවා. ඔය කියපු විදිහට මම එක තැන ඉන්නවා ලෝකෙ ඇදිලා යනවා. ආන්නේ වගේ වෙනකොට දැනගන්න ඕන අලුත් පැති පේන්න පටන් ගන්නවා. ආන්නේකට ඉඳ දීගෙන යනකොට ඒකට හුරු වෙන ගතියක්, ඒකට ලෑස්තිලා යන ගතියක්, එතන තමයි ඇත්තටම හිත නිදහස් වෙන්නේ කියලා වගේ ගතියක් එන්න පටන් ගන්නවා. ඒව බලාපොරොත්තුෙන් ගිහලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක හිතට දුන්නට පස්සේ විවේකේ හිත දන්නවා මේ ධර්ම කරුණු උකහා ගන්න හැටි. ඔය පොත්වල තියෙනවයි, අභිධර්මයේ තියෙනවයි පටලවා ගත්තොත් එහෙම කවදාකවත් මේ මනසට මේ සක්මන්ට වෙන්නදලා බලන්න බෑ. එතකොට වෙනස් එතකොට ඇඟිලි ගැසීම් කරනවා. ඒකම වෙනව පරියන්කේදී ආනාපානේ සම්පූර්ණ ඉවර වෙච්ච වෙලාවේ තමයි ඔන්න ආනාපාන භාවනාව පටන් ගන්න. ඉතින් ඒක ගැලපෙන්නේ නැහැ නේ එහෙම කියන එක. ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ආනාපානේ ගෙවිලම ඉවර වෙච්ච දවසේ තමයි ඔන්න භාවනාව පටන් ගන්න. එහෙම නැත්නම් සක්මන් කරලා කරලා කරලා කරන බවත් නොදැනෙන නැත්නම් අනායාසින් කියලා පාවිච්චි කරන වචනේ තව වචනයක් නිසාරණ කරන gediya පිටින් සක්මන යනවා මම කරන්නේ මම පැත්ත කරලා බලන ඉන්න වගේ මම දිහා. ඒක තමයි ලෝකේ ඇවිදිනවා මම ඉන්නවා නැත්නම් මම ඇවිදිනවා ලෝකේ මම ඉන්නවා ලෝකේ ඇවිදිනවා වගේ කියලා පේන්නේ එතකොට තමයි. අන්න එතකොට පේනවා අපි නොදැක්ක පැති යන්න පටන් ගන්නවා. ඉතින් ඒක අන්තිමට තේරෙයි තමන් වැසිකිලි කරනකොට. හොඳට සතියෙන් ඉඳලා බලන්න වෙනද මේ වැසිකිලි කරන කොටයි දැන් කරන එකයි වෙනස. දත්මදින වෙලාවේ හොඳට දත්මදිල දිහා සතිය එකතු කරලා බලන්න. මොකද වෙන්නේ කියලා. එහෙම නැත්නම් අපි කරන ලෝකේ කරන ඕනම වැඩක් විශේෂයෙන්ම නිතිපතා කරන වැඩ විශේෂයෙන්ම Taman තනීම කරන වැඩකට ශරීරයට මේ වැඩේ කරන්නදලා පොඩ්ඩක් පැත්තකින් බලලා ඉන්න වගේ බලන්න. නැත්නම් අපි විශාල විද්‍යාවක් විතර කණ්ණාඩියක් ඉස්සරහින් ඉඳගෙන වැඩ කරලා බලන්න. ඒ කණ්ණාඩියේ පේන ප්‍රතිබිම්බය දිහා බලන්න. එහෙම නැත්නම් තමයි වීඩියෝ ක්ලිප් එකට යන්නදලා වීඩියෝ ක්ලිප් එක ආයෙ දාලා බලන්න. ඒසොන මොකෙද්දෝ ඉන්නව මන් නැති එක එක ඇතුලේ. මේ මේ රඟපාන කෙනෙක්. මොකද්ද භූමිකාවක් යනවා. ඕක තියෙනවද බලන්න පොඩි එකෙක්ගේ. උන්තු දෙහිම කන්නේ. කරන දේ ඉච්චරයි. හොඳ නරකත් නැහැ. කවුරු සනසන්න පිනවන්න ඕනක මොකුත් නැහැ. අන්න ඒ වගේ ওই ලක්මනේදී තමයි පොඩි එකෙක් වයින් පටන් ගන්න. ඔය මේ ඔයද ඩයින්ටිනෝල ඉන්නකොට ඒත් ඔය ඒ සුදු මහත්තයෙකුට ඒ මානසික අසහනයක් තියෙනවා කියලා මම එක්ක කතා කරා. ඊට පස්සේ මම ඒ කතා කරන වුණ වුණ ජගා කරගෙන ඉන්නේ මේ මානසික අසහන පිස්සෙක්. ඉතින් මං හිනසෝලා කරදර උඹ මං උඹ ගණන් හදාදා ඉන්නකොට අමතර උඹට කියලා ජීවිතයක් නැද්ද? ස්ටැටිස්ටික් ප්‍රොෆෙසර් කෙනෙක්. නෑ ඉතින් ඔක්කොටම මේ ගණන් තේරෙන නිසා මෙයා පෝපෝ ඉන්නවා. ඊට පස්සේ කව සාංශ ඉඳපු ගාම මට චිත්ත අඳින්න හිතෙනවා කියලා. මොකද ඇඳලා තියෙනවා කියලා ඔව්. එක්ක ඊට පස්සේ කියන ඔබ වහන්සේ ඔය කියන එක වෙනවා සාංශ මේ චිත්ත අඳිනකොට මට පේනකොට මම පොඩි දරුවෙක් කියලා. එයා ඒකට ලැජ්ජයි. මොකද එතන තමයි මනුස්ස සාන්තිය තියෙන්නේ. අපි රංගපාන රංගපෑමේ බූරුවන්ට බල්ලන්ට හැතැම්මනා වගේ මේ දුවල මැරෙන්න ගියාම මොන මගුලද ඉතුරුන්නේ අන්තිමට. කොයි වෙලාවක ජීවත් වෙලා නැහැ නේ මේ අනුන්ගේ පහිදලා තියෙනවා මිසක්. මම කියන්නේ කඹරලා තියෙනවා මිසක්. Taman කියලා මොකද්ද කරගන්න තියෙන්නේ. කරන්න යන තුන අයියෝ කාලේ නාස් වෙලා තියෙනවා අපරාධ එහෙම කරන්න බෑ. ඒක තමයි ඇත්තටම ජීවත් වෙනවා කියන්නේ. ඉතින් ඒකට අපි නැවත මාත් එක්කම යාළු වෙන්න ඕනේ. ඒකයි කාරණාව. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මටයි මෙතෙන්ඩයි මේ මොහොතටයි වෛර කරගෙන ජීවත් වෙනවා. මම දැන් මෙතන කියන චෛතසිකේ තියෙනවා අපි කියනවනේ චිත්තක්ෂණයක්. අපි කියනවනේ ඒක සති මාත්‍රාව කියලා. අප්‍රමාදය කියලා. ඒකටයි වෛරය. ඒචා ගෙනත් තිබ්බට හිතින් නැත්තේ මොකද? මේ මම දැන් කියන එක උඩ. සදාකාලික වෛරය. මේ මගේ ඇඟට මං කැමති නැහැ. ඒක නෙමෙයි හැඩ වැඩ දාන්නේ අපි. මේ ඉන්න ඉරියව්වට කැමති නැහැ. මේක පොඩ්ඩක් ඇම්බරෙන්න තියෙනවනේ. හරි ෂෝ. එහෙම නැත්නම් මෙතන හරි නැහැ. මේක හොඳ වෙන කැම්පයක් හොයාගන්න බැරිද කියලා. ටික පහසුකම් තියෙන එක. කොයි වෙලාවෙ හරි මේ දුන්නනේ මම දැන් මෙතන කියලා එක. ඒකේ තමයි ඉන්නේ. ඒකට වෛර කරන එක තමයි ඒ ඒ සතාට තමයි පුත්තජනයා කියලා බුදුහාමුදුරු නමක් දාලා තියෙන්නේ. කොතන හරි මේ ඉන්ද්‍රියට වැඩිය හොඳ නැහැ තව එකක් ඕන කියලා කියනවනේ ඒක තනියම කරන්න බැරි පිටේ. කොයි වෙලාවක හරි තේරෙනවා අපිට හොඳ නම් කාපම් බැරනම් පොළවන කාපම් බැරන කාපම් මෙච්චරයි තියෙන්නේ කියලා ඒකට බාරගත්තා නම් නිවන් දැක්කයි කියන්නේ ඕකට තමයි. ඒක ඒක වෙනකොට ඒ වගේ අපි ස්වභාවික කරන්නට යනකොට ඒකට අනුග්‍රහ කිරීමක් කරන්න එපා. අපි ඒකට ලෑස්තිලා යන්න එපා. අපි ඒකට පොඩ්ඩක් යන්න දෙන්න එපා. ඒක තමයි අපි කියන්නේ විපස්සනා අනුග්‍රහිත අනුග්‍රහිතය කියලා. විපස්සනා අනුග්‍රහ කරනවා කියන්නේ මේ වගේ හිත කය අමෝතු පැති දෙකේ යන්න හදන පොඩ්ඩක් යන්න දෙන්න. විශේෂයෙන්ම සීල කැඩෙන්නේ නැත්නම් සද්ධාව කැඩෙන්නේ නැත්නම් සතිය කැඩෙන්නේ නැත්නම් එහෙනම් මතක තියාගන්න 100 100ක් අපමණ හරි. මම නැවතත් කියන තමන්ගේ සද්ධාව කැඩෙන්නේ නැත්නම් කියන්නේ මිනිසුන්ට දුක් නොදකින් කියන වැඩ නෙවෙයිනේ අපි කරන්නේ. ඒක වගේ බලන්න. අන්තිම මේ වුණා කියලා සීල කැඩෙන්නේ නැහනේ. ඉතින් බලන්න තියන සතිය කැඩෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි කාපට් එකක් දාගෙන රෙඩ් කාපට් එකේ යන ගමනක් තියෙනවා. ඔය මොනවා වුණත් බලන්න මට සීලයේ සතිය සම මේ ශ්‍රද්ධාව කැඩෙන්නේ නැත්නම් අපි ඉන්නේ බුදුහාමුදුරුත් එක්ක. එතකොට අනිවාර්යයෙන්ම ඉදිරියට තමයි යන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ අර කිව්ව කතාවට සක්මන් භාවනා ගැනමයි මම කතා කරන්නේ. මම ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ ගමන් කරනකොට ඔය අර බයිසිකලයක් පදිනවා වගේ එම අඥාව මට පේනවා. එක තැනකම බයිසිකලයක් පදගෙන යන වගේ තමයි පේන්නේ. Ehm, ඒක අරමුණ eh, හිත මෙම්බනම් වෙලාවක බාධාවකට පැමිණියත් ආපහු එතෙන්ටම ආයි පැමිණෙනවා. ඊට පස්සේ සොයනස ගමන් කරනකොට පේන්න ගන්නවා මේ අර හුස්ම ගන්නකොට පිම්බෙනවා එක පිම්බෙනවා eh, වගේ අපවත් නැති වෙනවා වගේ පාර තමන් ඉස්සරහට කාර් එකකින් එනවා වගේ පේනවා. ඒ වගේ ඔය ගස්කොලන් එහෙම එනවා වගේ පේනවා සංඥාසි. අන්න ඒ වගේ මේ සංඥාවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වුණාට සන්නාස මෙතනින් එහාට මොකද්ද කරන්න කියන එක තමයි මට මේ සන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. වාසික තේරුම් ගන්න. ඒ වගේ නව පාරවල් එනවනම් මේ සිද්ධිය දිහා නොබලව පැති වලින් ඒක තමයි භාවනා දියුණු වෙන බවට ලකුණු විතර සද්ධාහ කැඩෙන්නේ නැත්තම් සීල කැඩෙන්නේ නැත්තම් සතිය කැඩෙන්නේ නැත්තම් මේ අලුත් අලුත් පාරවල් වලට ගියාට නව මහවත දිගේ යනකොට සද්ධාව සතිය සීලය කැඩෙන්නේ නැත්තම් එන අපි කියනවා දියුණුව කියලා. ඒ කියන්නේ අපි ජීවිතේ පූජා කරන්න ලෑස්තියි. කය පූජා කරන්නට ලෑසි. එතකොට භාවනා අධ්‍යක්ීම අත්ෝරක් නැතු වෙනවා. අපි මේකෙදී මේ මේකට ජීවිතයට හානි වෙයි, කයට හානි වෙයි කියන බය නිසා අපි ඔය යන්න දෙන්නේ නැත්තේ. ඒ යන්න දෙන්නේ නැති එක තමයි කෙලස් කියලා කියන්නේ. ඒකට තියෙනවා මේ භෞතික විද්‍යා පොත්වල මේ මේ තාලාම පුංචි එකක් කියලා හිතන්නේ. වැසිකිලි දෙකක විතර වගේ කාමරයක් කියලා. ඒකේ මැද පොල්ලක උන්චිලාවක් හදලා තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට ගිහිල්ලා උන්චිලා වාඩි වෙන්න කියනවා. ඊට පස්සේ අයිටි කාර්යය දොර වහලා එළියට යනවා. ඊට පස්සේ මේ මනුස්සයා කාමරේ පද්දනවා. මුංචිල්ලාවේ එහෙම තියෙන. එක හදලා තියෙන මේ විදියට පද්දනකොට යාට තේරෙන්නේ මම පැද්දෙනවා කියලා. ඇක්සල් එක තියෙන කාමරේ හිටවල ඒකෙම දැන් මුංචිල්ලාවේලා තියෙන යා මෙහෙම ඉඳලා අර මනුස්සයා එළියට කියලා එහිමීට කාර්යයක පද්දලා පද්දලා යහට මෙහාට කරනකොට මෙයාට එන්න පටන් ගන්නවා. ඒක සැරේ කාමරේ අනිත් පැත්ත කරකවලා පස්සේ වමන යන්න පටන් ගන්නවා. මම ඉන්න පරිසරය වෙනස් වෙනවා දකිනකොට මට පේන්නේ මං හෙල්ලෙනවා වගේ කියලා. ඒ අපේ දොස්තර මහත්තයෙක් කියනවා ස්ටේෂන් එක ඉල කෝච්චි වාඩිලා ඉන්නකොට ඉස්සරහ කෝච්චි යහට යනකොට තමයි පස්සට යනවා කියලා තේරෙන්නේ. මේක තන්නේ කර මේ හුස්ම හොල්මනක අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට ඕනේ නම් පරිසරය වෙනස් කරන්න හිත වෙනස් කරගම පරිසරය වෙනස් වෙනවා. පරිසරය වෙනස් කරම හිත වෙනස් වෙනවා. ඉතින් බුදුන්ස කියනවා හරි අමාරුනේ එළිය වෙනස් කරන්නේ කොහොමද ඇතුළේක වෙනස් කරන්නේ කියලා හිතපන්. මේ රට පුරාම හංගෙලනට වැඩිය ලේසිනේ සෙරපු දෙයක් දාගන්නේ. ලේසි. ඉතින් ඒ විනෝඩ කියනවා නෑ නෑ මං යන්නේ යන තැන් වල විවේක වෙන්න ඕනේ හංගෙලන්නේ කියලා. කකුල් දෙකට මඩ පෑගේ කියලා. හොඳයි ඒක ප්‍රශ්නයක් නෑ හරක් ගන්න වෙනවා සෑහෙන ගාන. මේ ඉරිනොට හරක් සෙරපුට වඳාගත්තා ඉවරයි. මේ හොල්මන් කරන හැටි භාවනාදී පේන්න පටන් ගන්නවා අපි මේවට බය වෙලා අපි මේවට බීතික හදාගෙන මේ චාරිත්‍ර වාරිත්‍ර වගේක් හදාගෙන බුදුමාකාර මේ අත්යේගේ දාපු බ්ලින්කර්ස් වගේ දාගෙන යන ගමනක් අපිට තියෙනවා. අපි කවදාකවත් කැමති නැහැ පරාසය ලොකු වෙනවා දකින්න. බුදුරජාණන්සේ මුළු පරිසරය 360ටම ලොක් කරලා තියෙනවා. පරාසය මෙහෙම එක ලොක් කරලා නෙවෙයි. සරුවඥයි. වටේටම පේනවා. ඒ අපිටත් බලන්න පුළුවන් ඕනේ නම්. අපිට වෙලා තියෙන අපි අර පටු සිංහල බුද්ධ ආගමට දාගන්න. එතන මොකක් හරි එකක් අල්ලගෙන ඒක දිගේ මිසක්ක වටපිට දැකපු ගාන මේකට කාදාකත් හිතන්න බෑ අනික් මිනිස්සුත් මිනිස්සුයෝ. අනිත් ආගමත් ආගම. එව්වත් රටවල් කියන හිතෙන්නේ නැහැ. භාවනාදී වෙන මුළු පරාසෙම අරලා පෙන්නනවා. හැබැයි ඉතින් අර මුළු පරාසෙ පෙන්නනට ඔක්කාර වෙනවා. බය වෙනවා. සාහලවනවා, දඟලනවා, නලියනවා. නිය පිරිත් නූල් ගැට ගන්නවා. මේ අම්මේ මේ භාවනා ලෝක විතර පිස්සු කෙලින ලෝකයක් මගේ ජීවිතේ මම දැකන්නේ. භාවනා හරියනකොට ඔක්කොටම අසහාත්මක ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මේ භාවනා හරියන බවට ලකුණක් තමයි ඒක. ඒ නිසා භාවනා කරලා කාට හරි උත්තරම පිස්සු හැදෙනවා මට හරිම සතුටක් තියෙනවා. මම ඊමේල් එකේ ඕන තරම් බලන්න ඔක්කොම භාවනා කරලා පිස්සු ඇවිත් මට හැම කෙනාම ලියලා එවනවා. මට මේ මනස දැක්කටත් වැඩි මට ඔලොප් පොලොප් පොලොප් ගාලා hinaවක් යනවා. යන්දා උන භාවනාව යනවා. මම කොච්චර බයද මේ භාවනාවේ ඇඟ පොඩ්ඩක් හෙල්ලෙනවාට. රොක් රොක් dance කරනකොට හුලා හුප් කරනකොට ඇඟ කොච්චර හෙල්ලුණත් හත්ත පහක බයක් නැහැ. මේ භාවනා කරනකොට මේ ඇඟ හෙල්ලුණොත් බහනවල පොඩ්ඩ හීතලක් දැම්මොත් එහෙම, දාඩියක් දැම්මොත් එහෙම, ඔළුව වෙනෙන්න ගත්තොත් එහෙම අන්තකයේට ප්‍රශ්න අහනවා. ඕන වෙන පිස්සුකදී නෑ. ඒක හරියම ලස්සනයි මේ භාවනා යනකොට අනිවාර්යයෙන්ම විකෘති පේනවා. ඒ විකෘතියේදී සද්ධාව කැඩෙන්නේ නැහැ. විකෘතියේදී සීල කැඩෙන්නේ නැහැ. විකෘතියේදීම සතිය කැඩෙන්නේ නැහැ කොහොට උට යෝගාවචරය කියකි. ළඟදීම එයා හරි தත්ත්වයටපත් වෙනවා. මේ විකෘති ඔක්කොටම උත්තර දෙන්න හදනවා. ඒ කියන්නේ ඒ තරම්ම කයට ආසයි. ඒ තරම්ම ජීවිතයට ආසයි. ඒ තරම්ම පොඩ්ඩ එහෙම වෙන්න බෑ. පිටර මල්ලක් රකින්නා වගේ. ඉතින් එහෙම නම් ඉතින් ඒත් පින්නම් තිද්ද වෙනවා. මේ ශාසන රසය හම්බ වෙන්නේ ණයට හරක් බලනවා වගේ කියලා බුදුහාම කියනවා. ඌට ඌට හම්බ වෙන්නේ බත් බැලයට බත් ටික විතරයි. කවදාවත් පස්පෝ රසය ලැබෙන්නේ නැහැ. කුලියට හරක් බලන මිනිහට බත් බත්ටුප් ලැබෙනවා. පස්කෝ රසය ලැබෙන්නේ නැහැ. ඒ වගේ භාවනා සාසනේ ධර්මයේ පස්කෝ රසය ලබන්න නම් ওই ඕන විකාරයක් වෙනකොට හොඳට බලන්න ඕක ඌව වුණාට කැඩෙන ශ්‍රද්ධාවක්ද මයි ළඟ තියෙන්නේ. ඌව වෙනකොට කැඩෙනවද සීලේ? ඒක නම් ඉතින් ඕන කෙනෙකුට බලතක් කැඩෙන්නේ නැහැ. ඌ වෙන සත්‍ය කැඩනවා. බැලුවොත් පේනවා මේ සතියට පුළුවන් ඕන විකාරයක් තියේදී සතිය පවත්තන්න. ලෝකේ පම්පස්සේ යද්දිත් මම එක දණ ඉඳද්දි සතිය පවත්තයි. ලෝකේ නතරලා තියේදී මම යද්දිත් සතිය පවත්තයි. ඒක උදේ තමයි බයිසිකල් රෝද අපිට. මේ බයිසිකල් පැද්දට මොකද? මම එක තැනක ඉන්නේ. ලෝකේ ඇදිලා යනවා. අන්න ඒ වගේ නැත්නම් ට්‍රෙඩ්මිල් එකේ ඉන්නකොට වගේ. මේ වගේ එකම දේ අනිත් පැත්තට දාලා පෙන්නුවාට පස්සේ මේ ලෝකයේ ඇතුළත පුදුම රසයක් පුදුම ඒවට කියනවා අපි විවිධ හැඩතල ගන්න පුළුවන්. අපි එක්කනට විවිධ භූමිකා රඟපාන්න පුළුවන්. තාත්තර පුතා වෙන්න පුළුවන් පුතාට තාත්තා වෙන්න. දැන් මේකේ නෑනේ තාත්තා තාත්තමයි පුතා පුතාමයිනේ. ඉතින් එතකොට ඉතින් අපායෙම තමයි ඉතුරු වෙන්නේ. මේ ඔක්කොම යහට මෙහාට මාරු වෙන්න පුළුවන් කිව්වට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. මේ ඉන්න ටිකේදී මේ ටික ඔක්කොම රඟපෑවොත් අපි බැලුවා බලාගත්තොත් මරණ මොනහක බය වෙන දෙයක් නෑ. අපායට ගියත් යම රජුර කතා කරලා දේවොත් පොඩ්ඩක් බෑපම් මට පුටුව දීපන්. ඔබට වැඩි මට වැඩි කරතය කියලා යම රජුර යවන්න පුළුවන් අපායට ඒකලා Tamanට යම රජුරන්ගේ පුටුව ඊළඟ ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේකෙදී මේ වෙන ටික භාවනා නාමේ හැකි තාක් දුරට අර සද්ධාව සීලය සතිය තියාගෙන කරන්න දෙන එක තමයි කරන්නේ. අපේ යුතුයකම වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මම දැන් දිගු කාලයක සිට ආනාපාන සති භාවනාවේ යෙදෙනවා. ඒ විට මුලින්ම මට දැනෙන්නේ ආනාපාන සති ආශ්වාසය එකවරටම පැල්ලක් ගහගෙන එනවා වගේ මට දැනුමක් ලැබෙනවා. එලෙසම පඩිපෙලක් බැසගෙන යනවා වගේ ආනාපාන සතිය ප්‍රශ්වාසය සිදුවෙන බව තේරෙනවා. එය දහ වතාවක් පමණ බලද්දී ඊට පස්සේ අපි පැයක පර්යංකයකට වාඩි වුණොත් ඒ අවස්ථාවේදී දහ පාරක් විතර බලනවා ඇරෙන්න ඊට පස්සේ මට මොකද වෙන්නේ කියලා ආයි පැයක් විතර ගිහිල්ලා අවදි වෙනකොට තමයි දන්නේ පැය ගිහිල්ලා ඉවරයි කියලා මට මේ පිළිබඳ වහන්සේගෙන් අවවාදයක් අවශ්‍යයි. ඔව් මට පන්තගෙන මාත් ඒ විසිජලින කාලේ ඔය යාළුවෙක්ගේ ආසාව ලිස්ට් කරන්න කියලා භාවනාවට ඉඳගත්තා. මෙලෝ දෙයක් දන්නේ. ගිය කිසිම භාවනාවට ආධාරයකින්වත් මොකක්වත් නෙමෙයි. ඊට පස්සේ ආම්දුර ඇවිල්ලා මේ කමටහන දුන්නා. ඉතින් අපිට මොනවද තේරෙන්නේ නැහැ මොනවද මේ කමටහන් කියන්නේ කියලා. දුන්නාට පස්සේ මයින් යව මොකද උනේ කියලා. ඉතින් භාවනා කරනකොටදී බෙල්ල ගහලා යන වැඩේ තමයි ඕක. හරියට උසාවියට කැඳවලා කට උතර ඊට පස්සේ මං කව සාන්ත ටික වෙලා නම් හුස්ම ගන්නවා වගේ මොකද වුණා ඊට පස්සේ මොන වුණාද දන්නේ නිින්ද ගියාද දන්නේත් නැහැ ඒ තියෙච්චා. ඒ ජවනිකාව එතන ඉවරයි. ආයේ මට අවුරුදු ගානකටවත් ඊට පස්සේ වගේ දෙයක් එන්න උනේ නැහැ. ඊට පස්සේ නිල්ලම ගිහිල්ලා ඉන්න වෙලාවෙදිත් ඔක්කොම ඉන්න හරිය ජර්මන් කාරයෝ. මං විතරයි කළුවමක් තියෙන එකට හිටියේ මේ අපේ ලංකාවේම තමයි. ඉතින් ඉන්න වෙලාවේදී මම බැලුවා මේ කවුරු කියලා නෙවෙයි හුස්ම දිහා බලනකොට මොකද වෙනව? මේ ජර්මන් එදා ඒ කට්ටිය හිටියා එදා පැවිදි වෙච්ච ජර්මන් හාමුදුරුවෝ. ඉතින් මම එකම සුද්දා නිසා ගොඩින් මහත්තයා කියලා තිබු කල්ලා නිසා කියනවා මේ ළම කවුරු හරි ලංකාවේ කවුරු හරි එනවනම් පුළුවන් තරම් උනන්දු කරවන්නයි කියලා. ස්ථානේ බාහිර එකන කියලා දී. ඉතින් මම ළඟට ඇවිල්ලා කතා කරලා ඇහුවා මොකද කරන්න කියලා. දැන් මට අල්ලි කචල් දඟිති. කියන්න එපායි දැන් දවස් දෙක තුනක් හිටියා. මොකද භාවනා කරන්න කියලා මට මොනම දෙයක් කියන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මං කව මෙහෙමයි මේ කරනවා වෙලාවක අහු වෙනවා වගේ තේිනේ. ඊට පස්සේ මොකනවා වෙනවද දන්නේ නැහැ. කොච්චර ෂෝක්ද කියලා ඇහුවා. දැන් මම ඊට වැඩිය හොල්මන්. දැන් මේ මොකද්ද මේ මේ මම හිතුවේ මේ අන්ත බජල් කියලා. ඊට පස්සේ මම මං හිතුවා මම සන්තෝෂ කරන්න කතා කරනවා කියලා. ඊට පස්සේ මම ඇයි එහෙම කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේ අරමුණ නොදෙනී යාම තමයි භාවනාව කියන්නේ කියලා. මං කොයිද ඊට පස්සේ අද අතොත් ඉන්නේ අසරණයි. දැන් මුට ඉංග්‍රීසියෙන් කියන්නත් එපා ඒකත් මට කචල්ලේ වෙලා. ඊට පස්සේ මං කිව්වා මේ හොඳයි හොඳයි කියලා ඉතින් කිව්වට මොකද හිත වැදුන්නේ නැහැ. ඔය කිව්වට හිත වදින්නේ නැහැ. ඊට පස්සේ සත්‍ය විශේෂ විදර්ශනා ඥාන ලොකු සාහිත්‍ය පොත කියවනකොට ඒකේදී සාහිත්‍ය කියනවා ආනාපාන අවස්ථා තුනක් තියෙනවා ගොරෝසු අවස්ථා, සියුම් අවස්ථා, අතිසූක්ෂම අවස්ථාව. මේ අතිසූක්ෂම අවස්ථාව ලෑස්තිලා ගියේ නැත්නම් ඒක නොදෙනියමක් කියලා තමයි පේන්නේ. ඊට පස්සේ ඉතින් ආයෙ නැගිටිනකම් මොනව වෙනවද දන්නේ නැහැ. දැන් මේ සිද්ධි වැටම මට තේරෙන පටන් අරගත්තා මේ අවුරුදු 8කට විතර පස්සේ. මේ ගොරෝසු දේශියුම් වෙනවා, සියුම් දේ ගියාට නොදෙනිය යන තැනකට යනවා. ඉතින් ඒකට ලොකු සාංශේ පොතේ නම් එහෙම ලියන. ඕකට ලෑස්තිලා ඵලයන්. ඕක එක සැරේ වෙන්නේ නැහැ. නොදිනියම එක සැරේ වෙන්නේ නැහැ. ඕක සිද්ධ වෙන්නේ මේ ස්වභාව සිද්ධි කවමදාකවත් අහම්බයක් නැහැ. මේ ලෝකේ කවදාකවත් අහම්බයක් නැහැ. ඔක්කොම සිද්ධ වෙන්නේ දැනුම් දීලා. ඊට පස්සේ බලනකොට මේ ගොරෝසු දේ සියුම් වෙනකොටම දැනගන්න ඕනේ මේ ඉස්සරහට එන්න හදන මේකට තමයි කියලා. ඊට පස්සේ එතකොට මට එකතු කරන්න තියෙන දේ තමයි එතකොට ඔය ගුරුතු දේ සියුම් වෙන සතිය මදි සියුම් දේ අතිසූක්ෂම වෙන එක බලන්න. ඊට වඩා උසස් සතියක් ඕන. ඊටකට කියනවා අඛණ්ඩ සතිය කියලා. එහෙම නැත්නම් සුපතිච්ඡිත සතියක් අවශ්‍යයි. ඉතින් අපිට ඒ මට්ටමට ගිහිල්ලා නැත්නම් අපිට පේන්නේ ටිකක් වෙලා හුස්ම පේන්න නොදෙනී ගියයි කියලා. නමුත් නොදෙනියාම සිද්ධ වෙන්නේ ක්‍රමිකව. ඒ නොද ඊටාම සියුම් හුස්ම බලන්න උගා ගැඹුරු සතියක් ඕන එකන ගොරෝසුයක් බලන්න මයික්‍රොස්කෝප් එකට වැඩිය සියුම් දෙයක් බලන්න ඊට වැඩිය සූක්ෂම මයික්‍රොස්කෝප් එකක් කපයි. ඉතාලම සියුම් දෙයක් බලන්න ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් කපයි. ඒකේ මේ වස්තුව පෙන්වන්නේම නැහැ. ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක මොනවද දැම්මට මොනවද පේන්නේ කියලා හොයන්න බෑ. ඒකට වෙනම ට්‍රේනින් එකක් ඕන. ඉතින් අපේ මනස අර ගැඹුරු එකට ලෑස්ති නැහැ තාම. ලෑස්ති නැත්තේ හේතුව නැති නිසා නෙවෙයි. අපි හයි ගියර් එකට දාලා නැහැ. අපි තාම අදින්නේ අර පරණ ගියර් එකේ. ආන්නේ නිසා බලන්න ආනපනේ 10ක් 15ක් පේනවයි කියලා කියන්නේ ඒ 10 15 ඇතුළත ආනපන විපරිණාමයක් සිද්ධ වෙනවා. ගොරෝසුර තියලා සියුම් වෙන්න පුළුවන්. නැත්නම් සියුම තියලා ගොරෝසු වෙන්න පුළුවන්. ප්‍රිය වෙලා අප්‍රිය වෙන්න පුළුවන්. අප්‍රිය වෙලා ප්‍රිය. අන්නේ වෙනසනේ මේ බුදුහාමුදුර මේ ඔක්කොම භාවනා කරලා පෙන්වන්න හදන්නේ අනිච්චං කියලා. අපි ඒකට කැමති නැහැ. අපිට කියන්නේ මේ පේන එක දිගටම පේන්න ඕනේ. අපේ තියෙන නිත්‍ය සංඥාවනේ. ආනපන දිගට පේනකම් භාවනා හරි. සතියත් හරි. නමුත් ඒකක්වත් නිත්‍ය නැහැ. ඒකට ඒකට නිට්ටය කියලා කියන එක පාඩන තියලා කියන එක නෙවෙයි. මේක වෙනස් වෙන සුළුයි. ආනපන විපරිණාමයටපත් වෙනවා. ඇතිව නැති වෙනවා. අනිත්‍යයි. මේක අපිට ලොකු අභියෝගයක්. අපි කවදාකවත් ඒක ලෑස්තිලා නෙවෙයි අපි යන්නේ. අපි දන්නේ මෙච්චර මහන්සි ලයිලා ගිහපු ආනපානේ සුරේක ගැට ගහලා ඉල්ලගෙන ඉන්න තියනවනේ. ආරසාවට බෙල්ලේ මහලයක් දාගෙන ආනපාන කියලා එල්ලගෙන ඉන්න තියෙන හොඳයි කියලා. නමුත් ආනපාන පැදුරටත් මොකද පලා යන. අන්නේ පලා යන මේ කල්නවා කියන එක ආනපාන යල්නට වැඩිය ගොක් සූක්ෂමයි. අපි කිව්වොත් මේ තමන්ට ළමෙක් හම්බ වෙන වෙලාවේ සතුටක් ඇති වෙන්නේ ළමයා මැරෙන වෙලාවේදී එන දැනීම දිහා බලන ඉන්නවා කියන කෝ සතුට ඇති කරනවා වගේ ලේසි නෑනේ. ඒක වහකන වැඩක්. අම්මා තාත්තලාට නෑ ඉතින් මොකුත් නෑ ඉතින් වහකන්න පුළුවන්. ළමෙක් ඇති කරනත් දුකයි. වදනකොට ප්‍රසූත වේදනාව කියලා එකක් තියෙනවානේ. ඒක පුළුවන් අපිට විස්තර කරන්න. නමුත් ඒ වදපු දරුවා මැරෙනවා දකින්න. කවදාවත් බෑ. ඒක අපේ සබ්දා සම්මත අවාසනාවන්ත දෙයක්. ඒ වගේ මේ ඇතිවිච්ච ආනවනේ පේනකොට නම් අපි කට උල් කර කර වාර්තා ලියනවා. ඒක නැතිවීම දකින්න කොච්චර බීජකාවක් තියෙනවද කියනවනම් ඒකට බුදුහමර කියන අපි ඒ තරම් නිත්‍ය සංඥාවේ ගත කරන්නේ. ලැබිච්ච ආනපන එහෙමම බුද්ධියට සින්න වෙලා තියෙන්න ඕනේ කියලා. බුදුහන්සේ දෙන්නේ උස්සන්න බැරි ලණුවක්. අමාරුවෙන් ආනපනේ මතු කරන එකට වෙන දේ බලපන්. වනෝර මේ තිබුණා දන්නේම නැහැ. කොහෙන් ගියාද කියලා හොයන්න බෑ. අන්න ඒකට අවධානය යොමු කරනකොට බුදුන්සේ කියන්නේ ඔය සතියේ ආස්තික පැත්තට අවධානය යොමු කරනවා වගේ දසගුණයක් සියුම් වෙන්න ඕනේ නාස්තික පැත්ත බලන්න. මොකද අපි නාස්තිකත්වයට වෛර කරමින් ලෝකේ ජීවත් වෙන්නේ. නමුත් හිතන්න කවදා හරි අපි ඒකට බලන්න ලැහැස්තිලා ගියොත් එහෙම අපි දකින්නේ බටහිර මානසිකත්වයේ කියන යටිහිත දකින්න අපි එදා. අපි උඩ හිතේනේ පෙන්කල කියලා ඉන්නේ. නමුත් ආනපන ගෙවෙනකොට අවදි නම් අපි යටිහිත දකින්න. එතකොට දකිවි. හරිම සුන්දර පැත්තක්. ආනපනේ නැති වෙන පැත්තෙන් අපි ඔක්කොම සමානයි. ඇති වෙන පැත්තෙන් ගෑනු පිළිමේ කළු සුදු ලස්සන ඔක්කොම තියෙනවා ඇති වෙන පැත්තේ. යම් දවසක ආනපන නැති වෙන පැත්ත කියන්නේ මේ ඕනම කෙනෙකුට කතා කරලා ආනපන නැති වෙන දකපු එක එකමයි කියන්නේ. අපේ manussත්වයේ මතුවෙන්නේ. පොදු ලක්ෂණ මතුවෙන්නේ යමක ගෙවෙන තැන බලන් හිටියොත්. ඒක බලන්න පෙන්නන ලෝකයක් නෙමෙයි මේ ලෝකේ. ගෙවෙන තැන බලා සිටීම අභාග්‍ය සම්පන්න දෙයක්, අවමංගල්‍යයක්, අභද්‍ර දෙයක් කියලා තමයි අපිට උගන්ලා තියෙන නිසා අපි ඒ කිවීම දකිනකොට ඉබේම අපි පිටපැත්තකට හැරෙනවා. එහෙම නැත්නම් හිත හැංගෙනවා. ඉතින් බුදුරජාණන්සේ අපට කියනවා මේ කාරණා තේරුම් ගත්තොත් ඔතෙන්ද සාමාන්‍ය සතිය දාලා බෑ. ඒකට හයි පවර් නැත්නම් ඩබල් ඩෝස් කරලා දෙන්න ඕනේ ඒකට. කියන්නේ බූස්ටර් ඩෝස් එකක් දෙන්න ඕනේ. නැතුව නෙවෙයි. ඒක මුලදී දෙන්නත් එපා. එතකොටත් වැඩේ අවුල් වෙනවා. හරියට ආනපන ගෙවෙන බව ගෙවෙනවා. අපි විලාසිලා යනවා. ඒ ගෙවිගෙන එන වෙලාවේදී වෙනදාට වැඩිය ඇහක් පිට ඇහක් යන හරුගියට මේක දිහා බලන් හිටියොත් ඔන්න මෙතෙක් කල සංසාරේ දැකපු නැති ගොඩක් දකින්න හම්බ වෙනවා. අනේ එදාට තේරෙයි භාවනාව පටන් ගන්න ආනපන ගියාට පස්සේ. ඒක ටිකක් ව්‍යාකරණ අනුකූල නැති ප්‍රකාශයක්. ආන සක්මන පටන් ගන්නෙ සක්මන් කරන මිනිහා නැති වෙච්ච වෙලාවට. කියන්නේ සක්මන යන්න ආරන වෙලාවට. අපිට ඩ්‍රයිවිං හොඳටම පුරුදු වෙන්නේ අපි කොයිලායි ගියර් දැම්මත් දන්නේ අපි ඩ්‍රයිවිං වෙනවා. අපි යම් තාක් කල් මේක ෆස්ට් එක ක්ලච් කරපන් ඩබල් ක්ලච් කරපන් ඇක්සලරේට් කරපන් කියනකම් යන්ත්‍රෙත් එක්කනේ හැප්පෙන්නේ අපි. අන්තිමට බලන්න අපි ඩ්‍රයිව් මං එච්චර උගාක් එච්චර ඩ්‍රයිව් කරලා නැහැ. නමුත් මං දන්නවා මේක හොඳ දසනයක් කියලා. ඒක ටක් ගාලා වෙන්න පටන් ගත්තා නම් අනේ මනුස්සයර දන්නේ නැහැ කොයි වෙලාවේ පාට දාගත්තද টොප් ගියර් එක දැම්මේ කොහොමද මොකුත් දන්නේ නැහැ. රතු ලයිට් එක යනකොට නතර වුණේ කොහොමද කියලා දන්නේත් නැහැ. හැබැයි වෙලා. එතකොට අපි කියනවා ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර්ස්ලා චෝෆර් කියලා කියනවා. මිනිහා දන්නවා ජොබ් එක. එදාට මිනිහා නැහැ. ඉතින් ඒ ටික කරන්නේ නැතුව මැරුණොත් මොකද වෙන්නේ කියලා හිතන්නේ. මරණ මොහොතේදී මොකද වෙන්නේ කියලා හිතන්නේ මේ මේ යන්ත්‍රෙත් එක්ක හැප්පි හැප්පි ඉන්න වෙලාවේ මැරලා ගියාත්. ඉතින් ඊට පස්සේ ඉංගෝ කරෝ පිං කම්පව් කම්මකුත් නැහැ අන්තිමට මොනවද දකින්නේ? ගිහිල්ලා ගැරඩි අම්මා කෙනෙක්ගේ බඩ අල්ලගනීද? බැල්ලියගේ බඩ අල්ලගනීද? කොහේ අල්ලයිද කියන්න බෑ දැනුත් පේනවනේ අල්ලන ඇල්ලිලි. ඇස් දෙක වහගෙන ඉන්නකොට මේ හිත ගිහිල්ලා අල්ලන දැන් පේනවනේ. ඔච්චරම තමයි. මරණ මොහොතේදී ආයේ වෙන කවුරුත් ඇවිල්ලා සුදු ඇඳගෙන සැරයට යක තියන ඉන්න දුවේ ඉන්න පුතේ මේක අල්ලපන් කියලා දෙන්න මොකෙක්වත් නැහැ. ඉන්නවනම් දකින්න එපයි. එතන දෙන ඇල්ලිලි ඔක්කොම අල්ලලා බලන්න. ඒතිෙද්දි සතිය පවත්වන්න පුළුවන් නම්. අන්න එතකොට තේරෙයි මේ ගැලවුම් කාර්යය මම්මයි. අපිව පිංකම් කරලා දැන් මට දිවි ලෝකේ දැන් විමානයක් එම ඇදිලා ඇති 18 රියන්. ඉතින් ඒකට යන්න බලන්න ඉන්නවනම් අපරාධේ අර එරියර් ගෙව්වා අපරාධේ ප්‍රීමියම් ගෙව්වා ඊළ වැඩෙන අපායයි. ඉතින් අමරජුරුවයි මොකෝද මේ පැත්තේ? දැක්කේ නැද්ද අර මං එවපු දූතිය හතර දෙනා? ඉතින් කියන්නේ දැක්ක තමයි ඉතින් නොදැක්කා වගේ තමයි අපි ඔන්න ඔහම තමයි බුද්ධහම ගෙවේ කියලා තේරෙන්නේ. ඒ නිසා මේකේ හැන්ති ගෑවිලා යන්නයි. ඒ ඔක්කොම වෙද්දි සතිය පවත්වන්න පුළුවන් නම් අන්න ඉදාට තේරෙනවා අපි මොකද්ද නොගියක පාරකින් ඉදිරි ගමනක් යනවා කියලා. ඒකට අපි කියනවා විපස්සනාව කියලා. හොඳයි අපි බලාපොරොත්තු වෙච්ච කාලය ගත වෙලා තිනවා. ඉතින් ඒක නිසා මෙතන පැයක සක්මනක් කරලා අපි තුනමාට රැස් වෙනවා මෙතන සාමූහික පරියන්කයකට. ඒ මතක් කිරීමත් එක්කම අපේ පළවෙනි ධර්ම සාකච්ඡාවේ સમાප්තිය සඳහන් කරනවා. સમાප්තිය සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.